කතමේ පංච ධම්මා අභිඤ්ඤයා කියලා ප්‍රශ්නයක් අහනවා. ඒතර අපි දැනගන්න ඕනේ ඒක ශාසනයේ වැදගත් ප්‍රශ්නයක්. එහෙම නැත්නම් වළංගු ප්‍රශ්නයක් ඒක අහන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අපට ඒක කියලා දෙන්නයි. ඒ මොකද මේ ධර්මයේ කිව්වම 84000ක් ධර්මස්කන්ධ තියෙනවා. ගොඩාක් විස්තර තියෙනවා. අපිට හරි අමාරුයි මේවා තෝරලා බේරලා දැනගන්න. ඒ මොකද අපිට අවබෝධයේ මදිකම නිසා. ඉතින් ඒ නිසා සාරිපුත්‍ර සාංශී අවබෝධයේ මදි අයටත් ඒ කියන්නේ තාම පූර්ණ අවබෝධය නැති අයටත් අඩු ගානේ ඊගාව પરම්පරාවට මේක සුතමේ ඥානෙ වශයෙන් දෙන්නේ එහෙම නැත්නම් මේ පොතේ දැනුම දෙන්න හරි මේ සැකිල්ල කියලා දෙන්න ඕනේ බවට කරන් දක්වලද මහා කරුණාවක් මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒක අඩුවන්නේ තර්කයට ගැලපෙන්න ඕනේ. ඒක ව්‍යාකරණයට ගැලපෙන්න ඕනේ. භාෂා රීතියට ගැලපෙන්න ඕනේ. ඉතින් ඒ ඔය දසුත්තර සූත්‍රයේ ඉස්සරලා තියෙන සංගීති සූත්‍රයේ හරියට නිකන් සාරිපුත්‍ර සෝහන්සේ නිකන් පෙරහුරුවක් කරලා බලනා වගේ ධර්ම කරුණු සේරම සංගායනාවක් කළොත් අත නොඇරෙන්න කරුණු එකතු කරලා තියෙනවා. හැබැයි ඒක ගොනු කරලා නැහැ නිවන් දකින්න පැත්තට. එතන තියෙන හුදු ධර්ම සංග්‍රහාවක්. ඒකට සංගීති සූත්‍රය කියලා තියෙනවා. ඉස්සරහට මන්නති කාලේ නැත්නම් සාරුවචනාසර නැති කාලේ මේ ගෝල බාලයෝ එකතු වෙලා මේ ධර්මයේ ගොඩකරනද ගොනුකරනද පෙළගස්සන්න හැදුවොත් මේ මේ මාත්‍රිකා ගිලිහෙන්න දෙන්න බෑ. කියලා මාත්‍රිකා තේරම එකතු කරලා තිනවා එකේ කරුණු දෙකේ කරුණු 11 දක්වා කරුණු. හැබැයි ඒකේ බුද්ධ සාරිපුත්‍ර සාංශේ වග වෙලා නැහැ මේ කරුණු එකින් එකට එකින් එකට ධර්ම પરම්පරාවක් වෙන විදිහට නැත්තම් ඕපනයික ක්‍රමයට නිවනට උතුරු දෙන බවක් කියලා නැහැ. දසුත්තර සූත්‍රයේ කියනවා දසුත්තරම් පවක්ඛාමි පත්තු නිබ්බාන පත්‍ය. මම මේ දසුත්තර සූත්‍රය කරන්නේ අර එකතු කරපු කරුණු එකින් එකට එකින් එකට ගොනුවක් තියෙනවා. අනුපූර්ව ක්‍රමයට. අනුපොබ්බ සික්ඛා, අනුපොබ්බ කිරියා, අනුපොබ්බ ප්‍රතිපදා වෙනකොට. ඒ නිසා මේ දසුත්තර සූත්‍රයේ කොයි පොත ගත්තත් එකේ පොත දෙකේ පොත තුනේ පොත ගත්තත් පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 10 වෙනි ප්‍රශ්නේ දක්වා උගන්වන කරුණු ඉගෙන ගත්තාම මේකෙන් ඒකට තුඩු දෙනවා මේකෙන් මේකට තුඩු දෙනවා හරියට උඩම කුඹුරේ වතුර පිරිච්චාම පල්ලෙහා කුඹුරට වැටෙනවා ඒක පිරිච්චාම ඊගායකට වැටෙනවා ඒක පිළිච්චාම ඊගායකට වැටෙනවා වගේ ඒක පුදුමාකාර ධර්ම પરම්පරාවක් තියෙනවා. ඉතින් ඒක නිසා සමහරු එකේ පොත අල්ලගෙන ඒකෙන් බණ ඉගෙන ගන්නවා. සමහරු දෙකේ පොතෙන් ඉගෙන ගන්නවා. සමහරු තුනේ පොතෙන් ඉගෙන ගන්නවා. ඒක හරියට ඉස්කෝලේ පාඩම් පන්ති වගේ. ඉතින් හැම එකෙම ගුණයක් තියෙනවා. ඒක නිසා මේ එවැනි දෙයක් අපට හිතන්න අමාරුයි. ධර්මසේනාධිපතිවෝ ඒ සාරිපුත්තු සාංශිකේ තියෙන මේ අපි ගැන හිතපු හිතිල්ලත් ඒ වගේම ඒකට තියෙන තමන්න තියෙන සුසුකමට තමන්ම ඒකටපත් වෙලයි එහෙම නැත්නම් කාගෙන්වත් යෝජනා ඉස්සර වෙලා නෙවෙයි. ਸਰවඥාන්සේ අන කරලා වින කරලත් නෙවෙයි. ඉතින් මේවා ප්‍රාතිහාර්මය හුරතල් ශාසනික තියෙන හුරතල්. ඉතින් ඒ අනුව දේශනා කරනවා දතයුතු කරනු පහක් අභිඤ්ඤය විශේෂ ඥානෙ දතයුතු කරනු පහක්. ඒවට කියනවා විමුක්ත ආයතන කියලා. ඒක භික්ෂුව දැනගන්න ඕනේ. භික්ෂුණිය දැනගන්න ඕනේ. උපාසක දැනගන්න ඕනේ. උපාසිකාව දැනගන්න ඕනේ. Taman ඒ පාරෙම නොගියත් අඩු ගන්න මෙහෙම යන්න පාරවල් කීපයක් තියෙනවා කියලා. ඉතින් පළවෙනි විමුක්තායතනේ තමයි ඊයේ අපි වෙලා ගත්තේ බණ අහමින් ඉන්නකොට යම් කිසි කෙනෙකුට ඒ දේශිත ධර්මයේ අත්පටි සංවේදී ධම්මපටි සංවේදී වෙනවා අහගෙන ඉන්නකොට තේනවා මෙතෙක් කලොත් අහලා තියෙනවා බණ මම ඉගෙන තියෙනවා ඓතිහාසික භූගෝලය සහ ලෞකික විෂයන්. නමුත් මේ කිසිම දෙයක මේ ඇතුළට යන ගමනක් නෑ ඔක්කොම බාහිර ආවර්ති. ලෝකේ තියෙන සෑම ලෞකික විෂයක්ම අවධානය බාහිරට අදිනවා. මේ සර්වඥ දේශිත ධර්මය මේක ඇතුළට හරවන්නේ. එච්චරයි වෙනස ක්‍රමවේද එකයි. ඊට පස්සේ සර්වඥාන්සේ අර බාහිර දැනුම නොසලකාරින්නේ අජත්තං වා කායේ කායानुපස්සී විරති බහිද්ධා වා කායේ කායानुපස්සී විරති කියලා අර අධ්‍යාත්මික වශයෙන් Tamange කයේ ස්පර්ශ කරලා දැනගත්ත අස්පනා අපිට දැනගත්ත දේ බාහිර වශයෙන්ම දකින්න. දැකලා තේරුම් ගන්නවා මේ ඇතුලේ වෙන දේමයි පිටද වෙන්නේ. ඒ නිසා පිට වෙන දේ බාහිරට යොමු වෙච්ච එක නා කෙලවරක් නැති අසරණ බවකටපත් වෙනවා. යන්න කෙලවරක් නැහැ. ඇතුළට යන එකකට කෙලවරක් තියෙනවා. ඔච්චර වේදක ඇති වෙනස. ක්‍රමවේද එකයි. විද්‍යාවත් කරන්නේ ඕකමයි. බුදුහාමුදුරන්ගේ විද්‍යාවත් කරන්නේ ඕකමයි. බුදුරජාණන් කියනවා චක්කු උදපාදි ඥාන උදපාදි විද්‍යාව උදපාදි කියලා. දැන් අපි පන්ති කාමරේට ගියාමත් අපිට විද්‍යාව උගන්වනවා. ඉතින් මේ දෙකම සමකරන්න හදනවා මේ නවීන ලෝකේ. මේ දෙක සම්පූර්ණ දෙපැත්තට යනවා. බුදුරජාන් වහන්සේ උගන්වන දේ ඇතුළට යනවා. අපි මෙතෙක් කල් ඉගෙන ගත්ත සෑම වස්තුවක්ම අපි අහන මනුස්සයාගේ හිත පිටතට ඇදලා ගන්නවා. අපේ හිත පිටතට ඇදලා යනවා. මෙන්න මේක කාට හරි තේරුනොත් බණක් අහනකොට අත්පටි සංවේදී කියලා කියන්නේ මේකෙන් අර්ථයකු සිද්ධ වෙනවා. දන්නේ නැති පැත්තකට ලයිට් එකක් ටෝච් එකක් ගැහුවා වගේ. ධම්මපටි සංවේදී මේක නැතුව කවදාවත් ගොඩ එමනක් නෑ. මේක නිකන් දොඩම් ගොඩ බදාගත්තා වගේ බාහිරේ තියෙන එක එක එක එක බදාගන්න හදන එකක්වත් අහුවෙන්නේ නෑ. ඇතුළතට ගියාම අල්ලපු ගෙඩි හරි අහුවෙනවා. ඉතින් ඒක නිසා මේ බාහිරේ හොයන කෙනාටත් මේකේ වෙනස තේරෙනවා. තේරෙන ඉතින් පින මෝරන්න ඕනේ. ඒ වගේම අනිකුත් කරුණු එකතු වෙන්න ඕනේ. නිසා බණක් ඇහෙනකොටම ඒකේ ආදි කල්යාණේ තියෙනවා. ආදි කල්යාණේ කියලා කියන්නේ මේ නෑහිච්ච තාලයක් මේකේ තියෙනවා. එහෙම නැත්නම් ඒ ඇති වෙන ඇහෙනකොට ඇති වෙන වැටහීම නිසා පාමොච්ඡං ජායති ප්‍රමෝදයක් පහළ වෙනවා. අමුත්තක් දැනෙනවා ඒ කියන්නේ. අන්නේ ප්‍රමෝදය තමයි ඒ ගමනට මුල පුරාන්නේ. පමුදිසස්ස පීති ජායති. ඊට පස්සේ ඒක දිගින් දිගට ඒ ප්‍රමෝදය මතින් අහනකොට ප්‍රමෝදේ නැතුව අහනවට වැඩිය ඒකට සැදී පැහැදී සිටගෙන කන් යොමාගෙන හිත නමාගෙන සබ්බං චේතසෝ සමන්නා හරිත්වා ඔහිත සෝතෝ ධම්මං සුනාති කියලා කියනවා මුළු හදින්ම බණ අහන්නේ කන යොමාගෙන බනහනකොට ඒක ප්‍රීතිය මේ ප්‍රමෝදය තරුණ ප්‍රීතිය ප්‍රීතියක් වාටපත් වෙනවා. පමදි තස්ස පීති ජායති. පීති මනස කායෝ පස්සම්පති. එතකොට අම්මගෙන් බීපු කිරිවලටත් වඩා මේ ලෝකේ ලැබපු හැම රූප දර්ශනයක්, ශබ්ද ඇහිීමක්, ගන්ධ රස පහසකට වඩා පුදුමාකාර පිරිච්ච ගතියක් ධර්මයේ අහනකොට සිද්ධ වෙනවා. පස්සම්බණය කියන බුදුම තැම්පත්කමක් එන්න පටන් ගන්නවා. ඊති මනස කායෝ පස්සම්වති මනසයි කයයි දෙකම ඒ අහන බණත් එක්ක එකට සීහිලා පැහිලා යන්න පටන් ගන්නකොට කය මනස <coughs> tempat වෙනවා පස්සම්බණේ කියලා කියනවා පස්සම්බයං කාය සංකාරං අසති සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්සති සාමිති සික්කති කියලා කයෙත් පස්සම්බණයක් තියෙනවා හිතෙත් පස්සම්බණයක් තියෙනවා ඒක නිසා පීති මනස්ස කායෝ පස්සම්බති පස්සද්ද චිත්ත කාය සිකං වේදේති ඒ පැහැදිච්ච කයෙන් අපි වාඩි වුණාට පස්සේ බොහොම පහසුවෙන් ඕම තැහැල්ලුව ලිහිච්ච ස්වරූපයෙන් වාඩි වෙලා ඒ පස්සද්දියට හිත යෙදුවොත් ඉඳුන් හිතුම් පහසුකම් සුඛයක් ලැබෙනවා එහෙම නැතුව මේක දඬු කන්දේ ගැහුවා වගේ තියලා කුරුසීට ඇන ගැහුවා වගේ කෙලින් තියාගෙන භාවනා කරන්න හදනකොට අර gedare ඉන්නකොට තිබුණ නැති කොන්දේ අමාරුත් වෙනවා, ධනිස් සමරුත් වෙනවා. මේක නිකන් මේ කිසිම ශරීරයට කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ ඉතින් ඒක නිසා ඒ කෙනාට මේ කයේ තෙතක් කයේ අනුකම්පාවක් කයේ මිත්‍රත්වයක් Tamanට නැති කෙනාට ඔය කියන ඉඳුන් හිටුම් පහසුකමවත් නැහැ. මට මතකයි මුල් මුල් ඒ බුරුමේ ඉන්න කාලේ භාවනා කරනකොට ඒ හැන්දෑවේ 9 වෙනකොට ඇඳට වැටෙන්න තියෙන ආසාව. පුදුමා හරක් තුන් හතර දෙන්නේ හරක් නගුලක් පැඳගෙන හැවට වැඩිය අමාරු. කුඹුරු ගොවිතැන් කරාට වැඩිය අමාරුයි. ගල්පස් රාජකාරී කෙනෙකුට මේ අතක් උඩ අතක් තියන ඉඳගෙන ඉන්න එකයි කරන්නේ. අනුන් කණ්ඩ දීලා. අනුන් ඉඳගෙන බුදියන්නත් දීලා. පුදුමාකාර ඇඟේ අමාරුවක් එනවා. ඒ මොකද අර කය කිසිසේත්ම සහයෝගය දෙන මිත්‍ර ස්වරූපෙ නෙවෙයි පවත්න්නේ. මේක දඬු කඳේ ගැහුවා හිර කරගෙන ඉන්නවා බුදුම විදියට ඇඟරි දෙනවා. නමුත් කොයි වෙලාවක හරි භාවනා දිරවන්න පටන් ගත්තාම තේරෙනවා මේක හුදු විනෝදාන්තයක්. පාසින් වාඩි වෙලා ඉන්න ඇවිදිනකොට සාමාන්‍ය වේගෙන් එහාට මට ඇවිදින්න. එදින්දා වැඩ කරනකොට පොඩ්ඩක් නැවතිල්ල වැඩ කරන්න. නිස්සද්දව වැඩ කරන්න. සතියින් වැඩ කරන්න තිච්චරයි. ඕකේ අය මහා ලොකු මේ භාවනා කරුවයි කියලා අංගෙන්න ඕන ගමන් නැහැ. එහෙම නැතු මේ දණු කඩේ ගැහුවා වගේ මෝල් ගහක් ගිල්ලා වගේ ඉන්න ඕන ගමන් නැහැ. ඉතින් ඒක තමයි භාවනාට කරන උසුළු විසුළු මේ භාවනා කරන්න ගියාම කට්ටිය නාහෙන් බලන්නේ අනික කට්ටිය දිහා. අනික කට්ටිය ඔක්කොම බහත් මං විතරයි උසස් මම මේ සිල් ඇඳගෙන. ඉතින් එහෙම කරපුවාම වෙන්නේ ওই පීති මනස කාය උපස්සම්මති පස්සද්ද චිත්තෝ සුඛිනෝ වේදේති කියන විදිහට ඉඳුන් හිටුම් පාසුකම නැහැ. ඉතින් එහෙම දනුකන්දේ ගැහුවාගේ හිතෙනවා නම් පූසෙත් දිහා බලන්න. කොච්චර ජොලියේ ඉන්නවද කියලා. කොයි වැඩේ කෙරුවත් උ ඉන්නේ බොහෝම සහැල්ලුව. ලොකු සාංශ ඉස්ලාම දැකව දවසේ මම දැක්කේ ආසනේ ඉඳගෙන හිටියත් ගමනක් ගියත් පූසෙද්දියා බලලා ඉන්නවා. කොච්චර වෙලා හරි බලන්න ඉන්න පුළුවන්. කිසිම වෙලාවක රංගපෑමක් නැහැ. කිසිම වෙලාවක මේ කවුරු පිනවන්න හදන ගතියක් නැහැ. හොබවනවයි කියලා තියෙන්නේ. ආසනයක් හොබවනවා, නිලයක් හොබවනවා කියලා. ඒ හැබවිල්ල තියෙනවා. මොකද හැම වෙලාවෙම ඉන්නේ බොහෝම පහසුවෙන්. ඉඳුන් හිටුම් පහසුකම තියෙනවා. ඉතින් ඒක එන්නේ පස්සද්ද කායෝ කය පහදින්න ඕනේ. කය තැම්පත් පස්සද්ද කායෝ සුඛං වේදිති. සුඛනෝ චිත්තං සමාධිදී ඒක තමයි සමාධියට ආසන්න කාරණාව. අපි මේ තුවක්කුවක් කෙල්ල කළ වෙඩි චීන වගේ සමාධිය ගන්න කියාර කරන්න බෑ. මේ ඇඟ යාලු කරගන්න දන්නේ නැතිකම කී හැකි අපිට තියෙන මේ කරුමේ. අපි මේ ඇඟ කරත් බැඳගත්තු ගොණෙක් වගේ වැඩ ගන්න හදනවා. ඒක කරන්න බෑ. මේ ඇඟ සම්පූර්ණ සහයෝගය දෙන්න ඕන. ආන්නේ සහයෝගේ බණ අහනකොට සිද්ධ වෙනවා. බණට හිත නතු වෙච්චාම හරියට පොඩි දරුවෙක් මිහින්තල යන ගහන යන වගේ පඩියෙන් පඩිය අත අල්ලන්න දීලා තාත්තා යනවත් එක්ක යනවා වගේ බන යන්නේ එක පියවරෙන් පියවර අඩියෙන් අඩිය අර ඇවිදින්න බැරි බබාට තේරෙන්නේ මේ නගින්නේ මිහින්තලේ කියලා පොඩි පඩිනේ තියෙන්නේ. එයාට කියනවා ඔයත් එන්න වඩාගෙන යන්න ඕනේ නැහැ බබත් එන්නේ කියලා අරගෙන යන ගමනක් ওই සාරිපුත්තු සාහිත්‍යයකට හරීම දක්ෂයි. ඕන කෙනෙකුට ධර්මයක් දේශනා කරනට ඒ අනුපිළිවෙලට දේශනා කරනවා. අන්නේ ඒකේ විමුක්තායතනේ තමයි අහන්නට කනට මීපැණිවක් කරන්න වගේ ඒ ධර්මයේ තේරෙන්න පටන් ගන්නකොට එතනේ සමාධිය තමයි ඒ ඥානය පහළ වෙන්න ඇත්ත ඇති හැටි දැක ගන්න හොඳටම දොර ඇරලා දෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ධර්ම પરම්පරාවක් මිසක් මේ සමාධිය විතර සුපර් මාකට් එකට ගිහලා සල්ලි දීලා පැකට් ගන්න බෑ. ඒකට අර ප්‍රමෝදය පහළ වෙන්න. ප්‍රමෝදේ ප්‍රීතියක් වෙන්න ඕන. ප්‍රීතිය පස්සද්ධිය වෙන්න ඕන. පස්සද්ධිය සුඛේ වෙන්න ඕන. ඒක තමයි මේ සමාධියට උදව් කරන්නේ ඒ නිසා කය වචන දෙක කය හිත දෙක සමාහිත වෙන්න ඕන. මේ මං විස්තර කරන්න යෙදුනේ ඊයේ අපි විමුක්ත ආයතන වශයෙන් විස්තර කරපු කාරණාවේ කීටි සම්පින්දනය. දැන් අද කියපු එකේ ඉදිරිපත් කරගත්ත මේ පාඩේ කියනවා එහෙම බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කරනවත් නෙවෙයි. එහෙම නැත්නම් ගරුකල්ලිතු සබ්‍රක්‍මචාරින් වහන්සේ නම නැත්නම් බුද්ධ පුත්‍රයේ ධර්ම දේශනා කරනවත් නෙවෙයි. නමුත් යතාසුතං යතාපරියත්තං ඊයේ අහපු නැත්නම් අහලා නැවත නැවත හිතේ පිරිසිඳ කරගත්ත නැත්නම් කටපාඩම් කරගත්ත ධර්මය පිටාරේන පරේ සංදේශේදී තව කාට හරි කියනවා බණක් කියනවා. Taman ඉගෙනගත්ත බණ හිතනවා මේක අමුතුයි කියලා. හිතනවා මේක මේ විශ්ව ශක්තියක්. මගේ කිට්ටුවන්තයෙකුට කාට හරි මම කියලා දෙන්න ඕනේ කියලා මේ ශාසනය පවතින්නේ දේශනා මත පමණයි කියලා කියලා දෙන්න හදනකොට එයා ඒ ධර්මයේ නැවත පරිශීලනය කරනවා කියලා දෙන්න ඕනේ මේක පිළිවෙලට මට ඕනි තැන් තැන් වලින් කියලා දෙන්න බෑ එතකොට බුදුහාමුදුරුවෝ නියෝජනය වෙන්නේ නැහැ ධර්ම නියෝජනය වෙන්නේ නැහැ සංඝයා නියෝජනය වෙන්නේත් නැහැ සීලෙකුත් නැහැ ඒක නිසා ඒකේන ධර්මයක් දේශනා කිරීම සඳහා පේවීමක් තියෙනවා. ඒක හොඳටම පේන තියෙන බුරුම රටේ ඒ බුරුමේ අපේ ලංකාවේ දැනට 30000ක් විතර සංඝයා ජනගහනයක් ඉන්නවයි කියලා සංඛ්‍යා ලේඛන වල තියෙනවා. නමුත් ඇත්ත වශයෙන් කියනවා නම් 20000ක් 30000ක් විතර අතර ඇති. ඉතින් අර මං ඇවිදින්න නිසා මං දන්නවා ඕකේ ඔය යමක් කමක් කරගන්න ලෙඩක් දුකක් නැති සංඝයා ඔක්කොම මේ වෙලාවේ පිටරට ගිහිල්ලා ඉවරයි. මෙහි ඉන්නේ ඩයබටික්ස් තියෙන කට්ටිය විතරයි. කොලෙස්ටරෝල් තියෙන කට්ටිය විතරයි. මෙහි ඉන්නේ ලොකු ආම්දුරෝ මැරෙන්න යන නිසා උපස්ථාන කරන සංඛ්‍යා ටික ඉන්නවා මෙහි. ඒගොල්ලොත් වීසා හදාගෙන ඉන්නේ දැන්. પાස්පෝර්ට් එක හදාගෙන තියෙන්නේ. නිසා ලංකාවේ ඉන්න ජනගහන සංඝ ජනගහණයෙන් වැඩි කොටසක් ලොකු ආම්දුරන් උපස්ථාන කරන්න ගිහිල්ලා බණ භාවනා කරගන්න බෑ. ඒ නිසා සාසනික කටයුතු වලට විශාල ඌනතාවයක් තියෙනවා. බුලු පුළුවන් කඩේ විශ්වවිද්‍යාලට ගිහිල්ලා පිටරටවල ගිහිල්ලා නමුත් මේට වඩා වෙනස් බුරුමේ ලක්ෂ 3ක් විතර ජනගහනය. අපි වගේ දෙගුණයක් අතර කෝටි 20ක් වෙන කෝටි 40ක් ජනගහනය ඉන්නවා. අපි වගේ 10 ගුණයක් සංඝයා ඉන්නවා. නිසා ඒ පැවිදි වෙන කාලට, తాවකාලික පැවිදි වෙන කාලයට මේ වගේ ශාලාවක පැදුරේලා ගන්න ඉඩ පෙන්නන එක විතරයි ස්ථානෙන් කරන්නේ. වෙන කිසිම දෙයක් දෙන්න වෙන්න පාත කරගෙන එන්න ඕනේ. Taman යපෙන්න ඕනේ. වැසිකිලි පොදු වැසිකිලි තියෙන්නේ ඒ ඊටිකේ ඉඳලා පැවිදිලා යන්න ඕනේ. ඉතින් උදේට බැලුවොත් අපේ මේ උපාසක පිරිසර උදේ පින්න පාතේ යන්නේ දාන ගන්න. ඒ වගේ තමයි. උදේ වෙනකොට gediyak ගහනවා. gediya පිටිපස්සේ පොලිමක් කරනවා 50ක් විතර. තව ඊට පස්සේ තව එක්කෙනෙක් gediyak ගහනවා. තව 50ක් විතර පොලිම යනවා. <clears throat> ඔක්කොම රට්ටු දෙන පින්න පාතෙන් යැපේ. ඒ සංඝයා අතර කාට හරි බන කියන්න පුළුවන් නම් පුදුමාකාර සැලකිල්ලක් සලකනවා. මොකද తాවකාලික සංඝයාට බණ කියන්න බෑ දෙන්න හම්බ වෙන්නෙත් නෑ. අර යාව ජීව ජීවත් වෙන සංඝයාගෙන් බණ කියන්න පුළුවන් සංඝයානාංශ නමක් ඉන්නවනම් ධම්මකතික කියලා කියනවා. 100කට අමාරකට 1000කට එක්කනයි ඉන්නේ. මේ වරද්දන කෙනෙකුට කියන්න දෙන්නෙත් නෑ රටේ. කිව්වොත් එහෙම මේ සංඝ මණ්ඩලයෙන් චෝදනා කරලා අයින් කරලා දානවා. අනවශ්‍ය දේවල් කියන්න දෙන්නේ කියනවනම් ඒ තියෙන සම්ප්‍රදායන හැටියට අභිධර්මයට ගැලපෙන අටුවාවට ගැලපෙන බණ කියන්නේ. ඉතින් මේ ධම්මකතික ස්වාමීන් වහන්සේ නමකට බුද්ධමාකාර සැලකිල්ලක් සලකනවා. ඉතින් ඒ නිසා සංඝ ජනගහනේ ධම්මකතික ස්වාමීන්වහන්සේලා ගන්න හරිම අඩුයි. ලංකාවේ හැම සංඝයාටම ගේ බණ ටිකක් කියන්න පුළුවන්. ඒක බුරුමේ අගෙත් කරනවා. එහෙම පුළුවන්කම ඒක ඇත්තම දායාදයක් අපිට හම්බෙච්චා. නමුත් අපෙත් ඉන්නවා සමහර ගොළු සංඝයා වහන්සලා කැමති නැහැ බණ කියන්න. ඉතින් කරන්න දෙන්නේ නැහැ. ඒක හැමෝටම මේක කරන්න බෑ. ඒ නිසා නමුත් සංඝයා නමක් බණ කියන්න මේ වෙලාව ලැස්ති වෙනවනම් ඒ සංඝයාට බණ කියනකොට අත්ත් සංවේදී ධම්ම සංවේදී වෙනවා. බුදුරජාණන් වහන්සේ මේක ඉදිරිපත් කළා තියෙන හැටිද? සාරිපුත්‍ර සාංශ මේ දසුත්තර සූත්‍රේ ගොඩනගලා තියෙන හැටි ඒක අංග සම්පූර්ණ සැලැස්මක්. අය මොනම තැනකින්වත් අඩුවකුත් නැහැ අන්තර් සම්බන්ධතාවල වෙනසකුත් නැහැ ඒක කිරි පැණි වගේ කිසිම තැනක අඩුවක් නැහැ ඒකට කියනවා පිරිච්ච ගතිය සම්පත්‍ති කර ගතිය කියලා නිම කරන්න බෑ නිසා අපි දේශනාවට ගන්න මේ පුංචි කැලලයි ඒකත් අපට තේරෙන්නේ නැහැ ඉතින් ගුරු ආම්දුරු කියපු විදිහට අපි කියනවා ඒක කියන්න කියන්න කියන්න Tamanට අහන කෙනාට වැඩිය අර්ථය මේ කියන එකට අරකට මේකට සම්බන්ධ වෙන හැටි දේශනා කරනකොටම ඇතුළත ධර්ම પરම්පරාව වැඩ කරනවා. ඊට පස්සේ ධම්මපටිසංවේදී ඊට පස්සේ පේනවා මේකේ තියෙනවා යොමුවක් නෙත්‍යක් ඉදිරියට ඊටට මේ උපනයනය කරනවා. අහන කට්ටියට තේරෙනකොට කියන එක නට ඊට වැඩිය තේරෙනවා. යෝගිම අහන කෙනාට වැටෙන බව දැනෙනකොට කියන එක නට ලොකු ප්‍රමෝදයක් පහළ වෙනවා. ප්‍රීතියක් පහළ වෙනවා. පස්සද්ධියක් පහළ වෙනවා. ඒක නිසා ඔය ලංකාවේ හිටපු අවධාන චතු පරිසම්බිදාලාභී රහතන් වහන්සේ කියන මලියදේව මහ රහතන් වහන්සේ රහත්ුනේ බණ කියන්නේ. ඒ තරම් මේ ප්‍රසිද්ධයි ඒ ස්වාමීන් වහන්සේ ධර්ම කතිකයි බණ කියනකොට වටාත් අතේ තියානින්ද මේ දේශනා කරන එක Tamanට දිරව ගැනීම නිසා දේශනා කරන එක Tamanටම ප්‍රීති ප්‍රමෝද කොච්චර පහළුණාද කියනවනම් බණ කියද්දී තමයි රහත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක විස්තර කරලා කියනවා අරිදම සාංශේ වැඩ ඉන කාලේ සමහරට අරිදම සාංශේ බණ කියන මොකාටවත් තේරෙන්නේ නැහැ. අභිධර්ම ලයිස්තුව දිගට කියවගෙන කියවනවා. ඉතින් ගිහිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේක මේ අනේ මන් දන්නේ මේ කියවමනේ මට ප්‍රීතියක් තියෙනවා මම බණ කියනවා. ඕගොල්ලන්ට තේරෙන්නේ නැතුව මට වැඩක් නැහැ. ඒ තරම්ම ගත්තොත් චෛතසිකයක් 52ම කියලා ඉවර කරනවා. ඉතින් අහගෙන ඉන්න මනුස්සයලා දෙකක් තුනක් කියනකොට ඇති. අදාළ කාරණා ඉවරයි. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම බණ කියන්නේ මටම ප්‍රීතිය පිණිසයි කියලා. ඉතින් ඒක ඒ තමයි බණ දීම නිසා Tamanට ලැබෙන ප්‍රතිලාභය තමයි එතන ප්‍රීතිය ප්‍රමෝදය පහළ වෙනවා. ඊට පස්සේ ඒකම ආහාර වෙන්න ගන්නවා. එහෙම නැත්නම් පමදිසස්ස පසද්ද කායෝ මේ පීති මනස කායෝ පස්සද්දේති. ඒ ඊට පස්සේ ධර්මයේ දේශනා කරන පටන් ගත්තට පස්සේ කොතන කෙලවර වෙනවද දන්නේ දිගට මේක ගලන්න පටන් ගන්නවා. එතකොට අර සුඛය ඒක නිර්ාමිෂ සුඛයකුත් ඊට පස්සේ එන සමාධිය මේ බණ භාවනා කරනකොට එන සමත සමාධියක් වටත් වැඩි ක්ෂණ මාත්‍ර සමාධියක් එන්න පටන් ගන්නවා ඒක දිගට ඒ ධර්ම විසීම කරලා දෙනවා වගේ. මේක හිතා ගන්න බෑ කොහොමද වෙන්නේ කියලා. නැත්නම් ඒකත් එක විදිහක ධර්ම ප්‍රාතිහාරයක් තමයි. ඉතින් ඒකට සම්බන්ධ වෙච්ච එකනට තේරෙනවා මේ ධර්මයේ දේශනා කරද්දී ඒ අහන කෙනාට ඒක වැටහෙනකොට නැත්නම් අහන කෙනා ඒකට කණ යොමාගෙන අහනකොට එතන චක්‍රයක් කරකැවෙනවා ආපිට Tamanට ලැබෙනවා ලොකු ප්‍රතිලාභයක්. ඒකට කියනවා විමුක්තායතන ශීර්ෂයෙන් බණ කියනවායි කිය. ඉතින් විමුක්තායතන ශීර්ෂයෙන් බණ කියන්නේ බුදුරජාන් වහන්සේ දීලා තියෙනවා ඉංගියා පරේසංචකෝ ධම්මං දේශෙන්තෝ අජ්ජත්තම් පංචතානානි උපට්ඨපෙත්තා ධම්මං දේශේ තබ්බං. Taman කාට හරි බණ කියන්න යනවනම් ඇතුළේ තියෙන ශික්ෂා පහක් මතක තියාන බණ කියන්නේ කියලා කියනවා. ඒ මොකද මේ බණ මගේ නෙවෙයි. කවුරු හරි කියනවනම් මේක මගේ බණ කියලා ඉතින් ඒක නෛර්යානික සද්ධර්මෙ වෙන්න බෑ. අඩු ගානේ බුදුරජාණන් වහන්සේත් මේකට ගුරු තනතුරේ කියලා තියාගෙන හිටියේ. ඒ නිසා මේ ධර්මයේ දේශනා කරනකොට මේක මහා සාගරයක් නේ. 84000ක් ධර්මස්කන්ධ කියලා ඉලක්කම් කියනවා. එහෙම කිව්වත් නැතත් විශාලයි ධර්මස්කන්ධේ අපිට තියෙන බුදුරජාණන්තේ අවුරුදු 45ක් පුරාවට දේශනා කරපු දේ ওই සංගායනාවට ලක් වෙච්ච ටික විතරයි. ඒක සම්පූර්ණ ආදාහන කොට පිනව ඔක්කොම කොහොමඩක්වත් නැහැ කියලා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරාට පස්සේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවන් වුණා. ඒක අපේට ධර්ම සාහිත්‍ය සඳහා දෙවෙනි දවසේ වප්ප ස්වාමීන් වහන්සේ අස් කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහනාමස්සජී පස්නමම සෝවන් වුණාට පස්සේ ඊගාට දේශනා කරපු සූත්‍රය තමයි අනත්ත ලක්ෂණ සූත්‍රය. එතකොට වප්ප ස්වාමීන් වහන්සේ කියව බන්න ටික නැහැ නේ අපි ගාව දැන්. අස්සජි මහානාම ස්වාමීන් වහන්සේට කියපු බණ නෑනේ. කොණ්ඩඤ්ඤ සාංශේ සෝවාන් වෙච්ච බණ්ඩික අපි ධම්මචක්කපවත්තන සූත්‍රය කියලා ප්‍රථම ධර්ම සංග දේශනාව වශයෙන් කියනවා. ඊගාවට අනත්ත ලක්කන සූත්‍රය පංචවග්ගීය සූත්‍රය කියලාත් මේකට කියනවා. ඒ අතරමැද බණ නෑනේ. ඒක ගැන අහනකොට විස්තරය කියනවා. දෙවෙනි දවසේ බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තව එක ස්වාමීන් වහන්සේට කිව්වලු පින්ඩපාත ගිහිල්ලා 6 නමටම දාන ගේන්නේ කියලා. ඉතුරු තුන්නම ළඟ තියාගෙන දැන් කාලේ කියනවනම් මෙහෙවීමක් කරලා තිනවා ගයිඩඩ් මෙඩිටේෂන් එකක්. භාවනා වෙන්න වාඩි වෙන්න ආනපාන සතියර් කරලා මට කියන්න. ආ මෙහෙම ආ එහෙනම් මෙහෙම කරන්න කියලා ළඟ ළඟ ළඟ ළඟ තියාගෙන පුදුම විදියට අර අම්මා ළමන්ගේ දරුවට තනින් කිරිපොවන්නා වගේ මේ එක එක සෝවන්නාන්සලට බණ කියලා තියෙනවා එක එකන එක එක දවසේ සෝවාන් කරලා. මොකද ඒ බණ නැහැ නේ අපි ගා. මොනවද කිව්වේ කියලා අපි දන්නේ නැහැ නේ. දෙවෙනි දවසේ එනකොට ඒ සෝවන් වෙච්ච දෙන්නට ගිහිල්ලා තව කෙනෙක් එක්ක ගිහිල්ලා හය නමටම දාන ගේන්න කියලා අනික් කට්ටිය තියාගෙන කොන්න නීගාව එක්කන සෝවන් වෙනවා. ඒ වගේ ඒ ධර්ම කොටාසය අපි හිතමු දැන් අද මේ සභාවට ඉස්සල්ලාම ආපු කෙනෙක් මඩ හොදාගෙන අවිල්ලා වාඩි වෙලා ඉන්නවයි කියලා. ඒ කිනාට එයා ඉන්න මානසිකත්වයේ ඉඳලා අර බුදුරජාණන්සේ කියලා පැමිණෙන නැත්නම් සිකප්පත්ත භාවයට පත් කරන හඳන අරියත් පාර දක්වා මේක කිරිදරුවෙකුට කිරි ටිකක් දීලා ටිකක් ගියාට පස්සේ බාගෙට දිරූපු ආහාර දීලා ඊට පස්සේ සාමාන්‍ය ආහාර දීලා පස්සේ පස්සේ වෙනකොට හයි ප්‍රෝටීන් දෙන්න වගේ නැත්නම් බෙහෙත් පන්තියක් ඉතාමත්ම මුරුදු බෙහෙත් වලින් පටන් අරගෙන එnde end end end high potential බෙහෙත් දෙන්නා වගේ මේ වැඩපිළිවෙල කියන්නේ අනුපුබ්බ කතා කියලා. ඒක නිසා බණක් කියන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේක හිතේ තියාන බණ කියන්ට ආනුකුබ්බී කතං කතේ සාමිති ධම්මං දේශේ තබ්බෝ බණ කියනකොට මතක තියාගෙන ඉන්න මෙතන ඉන්න එකනම් මොනවත්ක්ම දන්නේ නැති කෙනෙකුටත් මේ පෙරහැරට සම්බන්ධ පුළුවන් වෙන විදිහට බණ පටන් ගන්න ඕනේ ආනුකුබ්බී කතාවේ. ඊයේ මම මතක් කර විදිහට දාන කතාවෙන් පටන් ගන්න. මොකද කාටත් බඩගිනි වෙනවා. කාටත් කවුරු හරි මොන ටිකක් දීලා තියෙනවා. එතනින් පටන් අරගෙන සිල්වතෙකුට සිල්වත් ඉඳගෙන දන් දීම අරකින් පොඩ්ඩක් කුසලා දානේ සීලයට ගෙනියනවා. ඊට පස්සේ මේ දෙක තියෙනවා නම් සග්ග කතාව ස්වර්ගයට යන ඉනිමගක් වගේ මේ දෙක. ඉතින් ඒච්චර බුදුහාමරෝ කියලා තේදී අයි මේ තේරම අපායට යන්නේ මේ දානයක් දී ගන්න බෑ තණ්හා වැඩිකම නිසා. සීලයක් රැක ගන්න බෑ ශිෂ්ටාචාර වෙන්න බෑ හික්මෙන්න බෑ අපට කාමේ වැඩිකම නිසා. ඒ නිසා මේ කාමේ ආදීනව වෝකාර සංකිලේශ වෙන්ගේ විවිධ හැඩතල ගන්න හැටි වට කරන කාම ගුණ කියලා අපි කොහෙන් කරකොලද හරියක් දන්නේ. අපි දන් දෙනවට වැඩි හොරකමට පිළිපිලිමෙන ගතිය වැඩි. ශිෂ්ට වෙනවටදී අශිෂ්ට වෙනවා වැඩි. ඉතින් මේ නිසා අපි අපාය නිවන් මාර්ගයේදී අපාගාමී වෙනවා. ඒක නිසා මේකට කාටවත් දොස් කියන්න එපා. මේ කතෝලික මිනිස්සු අපිට කරම හුනියමක් නෙවෙයි මේ. මුස්ලිම් මිනිස්සු හරි අන්‍යාගමිකයන් කරපු දෙයක් නෙවෙයි කාමෙමයි. අපි කියන්න හදනවා දැන් නිවන් දකින්න බැරි මේ මූලධර්මවාදී මේ ISIS කට්ටිය අපිට ගහන්න දෙනවා. එහෙනම් කතෝලික මිනිස්සු ඇවිල්ලා අපට මේ World Vision එකෙන් ඇවිල්ලා සල්ලි දෙනවා. අපි ඒකට කැතපට ගහගන්න ගියාම අපිට මතක නෑ මේ තණ්හාව ගේම වෙනත් ප්‍රයෝගයකට අහුවෙලා අපිත් අපාගාමි වෙනවා ලෝකෙටත් බුදුහමදු වැරියට නියෝජනය කරනවා ධර්මයත් වැරදියට නියෝජනය කරනවා ඒ නිසා මේ කාමී ආධිනව තේරුම් ගන්න බැරුව බණ වෙනුවට බයිලා කියනවනේ විවිධාකාර දේවල් මෙන්න මේක තේරුම් ගත්තොත් විතරක් බුදුරජාණන්ස කියනවා මේකට තනි වචනෙන් උත්තර දෙන්න තියෙන්නේ රැස් කිරීම වෙනුවට අස් කිරීම කරපල්ලා එකතු කිරීම වෙනුවට අබිනිෂ්ක්‍මණය කාම තණ්හා වෙනුවට අබිනිෂ්ක්‍මණය. ඉතින් අබිනිෂ්ක්‍මණය කියන්නේ අතහැරීම. ඉතින් ඒ අහගෙන ඉන්න කෙනාට දැන් මේ වෙලාවේ මඩ හොදාගෙන ආපු ගොවියට මේ අබිනිෂ්ක්‍මණය පිළිබඳ අහනවා කිව්වහම ඒ මනසට තේරෙන්නේ නැහැ මේක. සුපබුද්ධ කුට්ටි කතාවේදී කියනවා මේ මනස හිඟන්නේ. මේ මනසගේ අංග පුරාම කුෂ්ඨ. ඒක නිසා කුෂ්ඨ සුපබුද්ධ කියලා කියන්නේ ඒකයි ඉන්න තැන කාටවත් නිදා ගන්න දෙන්නේ. කෑ තිස්සේ ආගිරි ගන්න. ඉතින් ඒ නිසා සුපබුද්ධය කියලා කියන්නේ කාටවත් බුදියන්න දෙන්නේ නැහැ. එමණසේ ආවොත් කීයක් කර දීලා පිටත් කරනවලු ඈත තැනකට පලාතක බුදියන් දෙන්න ඔය හොරියජි බැල්ලියෝ ඉන්නේ. ඈතීතේ කහ කහ සට සට සට ගගා ඉනවා. පිළිවත් ලගින් දෙන්නේ නැහැ අපි. අන්න එහෙම කුෂ්ඨ රෝගියෙක්. එයින් දවසක් යනකොට මේ වගේ පිරිසක් වාඩි වෙලා ඉන්නව දැක්කට මේ මිනිස්සයා ගියාට පස්සේ නළු දන්දලක් වෙන්න ඇති. කට්ටිය එකයි වට කරගෙන ඉන්නේ කියලා මිච්චිල එමීට පිටිපස්සෙන් වාඩි වුණා. වාඩි පස්සේ බලාන යනකොට එක්කෙනෙක් කතා කරනවා අනිත් කට්ටිය අහගෙන ඉන්නවා. මේ නිසා දන්නේ නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. අහගෙන ඉන්නකොට ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කෙරුවේ ඔක්කොගම හිත් හිත් පරීක්ෂා කරලා බලනකොට හැම කෙනාම අතීතේ අනාගතේ ඉන්න සුපබුද්ධ විතරක් වර්තමාන මොහොතේ ඉන්නවා. දහනිකට තමයි ආසන පැනෙව්වේ, අනිකට තමයි වටාපත පූජා කරේ, අනිකට තමයි උණුපැන් පූජා කරේ, අනිකට දෙයිලිලි පූජා කරේ, අනිත් එක නා චොක්ලට් පූජා කරන ඔක්කොම කරන. හැබැයි කට්ටිය බණ අහන්නේ නැහැ. සුපබුද්ධ විතරක් කෙලවරේ වාඩිලා බණ අහනවා. මිනිහට කියලා දුන්නලු දාන කතා, සීල කතා, සග්ග කතා, කාමණං ආදීනවං ඕකාර සංකලේස නිස්සරණානි සංසංකීර්ණ ඩෝරේ තුනනේ දැන් මම නිස්සරණනේ මං අතහැරලානේ. මු හිඟන්නනේ. උට හැමවත් නැහැ. හැමත් දීලා. ඒ උට තේරෙන්නේ යකෝ දැන් මේ කාටවත් කරගන්න බැරි වැඩ. මං කවදාකවත් මට හොරකම් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉදිරියට යනකොට මිනිස්සේ බට්ටියක් දීලා පිටක් කරන කාමීත්‍යාචාරයක් කරන ගෑණියක් ළඟට එන්න එපා. මු කුෂ්ඨ රෝගියනේ. නිකම්ම සිල් පිරිලා. ඊට පස්සේ අපාගාමී වෙන කාමයේ කරන්න බෑ උට උදේ ඉඳලා හැන්ද වෙනකන් කහනවා. ඉතින් හිතුවලු යකෝ දැන් මම මේ කුෂ්ඨ රෝගියෙක් කියලා බලනකොට මට දානයයි සීලය දෙකම තියෙනවානේ. උට හිතුණලු සුබබුද්ධ දේශනාවල මම දන්නේ කවුද කිව්වේ කියලා මට හිතුණලු මට කවදානම් දානයක් දෙන්න හම්බ වෙයිද? ඇයි වදේ මමත් අනුන්ගින් යැපෙන්නේ. හිතුණලු එකවර පිටු දෙකක් ලැබුණොත් මං එක පිටුවක් දාන දෙන්න ඕන කියලා මේ වෙලාවේ දානේ සමාදන් වුණාලු. දානේ දීලා නෙවෙයි. හිතින් සමාදන් වෙලා තිනවා මේ තරම් දානේ ආනිසංස නම් මට එක සැරේ බත් පිටු දෙකක් හිඟමනට ලැබුණොත් එකක් දෙනවා කියන. ඊට පස්සේ ඒචනවල මේ කුෂ්ඨ රෝගේ නිසා මට විශාල ලාභයක්. මට රූප බලන්න යන්න ආසාව, සද්ද අහන්න යන්න ආසාව මොකක්වත් නැහැ. ගෑනුත් එක්ක බුදියන්න තියෙන ආසාවක් නැහැ. මොකද ගෑනු කැමති නැහැ. ෂෝක්නේ. අතෑරීම කියනකොට හිතනවා අකෝ මට බුදියන්න කොටයක් නැහැ. බුදියන්න පැදුරක් නැහැ. ගිය තැනක ඉන්න ගියා මිනිස්සු එළවුණා. අර මනසට පුදුම ප්‍රීතියක් එන්න පටන් ගත්තුලි අකෝ මේ ලොක්කා කියන කතාව මටම කියනවා වගේ කියලා දැන් අනික් කට්ටිය ඔක්කොම බුදි. බණට ආරාධනා කරපු කට්ටිය බුදි. සුපබුද්ධ කට්ටිය බණානවා. ඊට පස්සේ බුදුරජාණන්සේට නෙක්ඛම්මාන සංස කිව්වට පස්සේ තේරෙනවා මේ මනසගේ හිත සුපබුද්ධිගේ කුට්ටිගේ හිත කල්ල චිත්තම් මුදි චිත්තම් උදක්ක චිත්තම් පසන්න චිත්තම් විදීවරණ චිත්තම් බොහොම පළවපුරන්න කලල් කරපු මඩක් වගේ හිත පුදුම විදිහට යාගේ හිත සරු වෙලා තියෙනවා මු르දු වෙලා තියෙනවා උදග්ග චිත්තම් ලොකු උද්‍යෝගයක් පහළ තියෙනවා පසන්න චිත්තම් අනේ මේ ගැඹුරු බණේනේ මම ජීවත් වෙලා තියෙන්නේ මේ හිඟන කමේ විනීවරණ චිත්තම් හිත විනීවරණ වෙනකොට බුදුරජාණන් වහන්සේ හරියට අර කලල් කරපු මඩට බිත්තරවි දානවා වගේ සාමොක්කංශික දේශනාව කරනවා. එතකොට ඒ පිළිවෙල අපට බුදුරජාණන් සෝගන්න තිනවා ආනුභුබ්බේ කතං කතේ සාමිති ධම්මං දේසි තමන්ගේ පැහිකම කියන්න යන්න එපා අදාළ මාත්‍රකාට සාපේක්ෂව මොනවත්ම දන්නේ නැති කෙනාගෙන් පටන් අරගෙන හැබැයි මග නතර කරන්නත් එපා ඉහෙළම කෙලවරට යනකම් යන්න ඕනේ ඉතින් එතකොට මේ ධන දේශනා කරන එකනට මෙතන තියෙනවනේ හික්මීමක් ඒක විමුක්ත ආයතන ශීර්ෂයක්. මේ සල්ලි වලට නෙවෙයි. ලාභයට සත්කාරයට නෙවෙයි. ඒ නිසා ආනුපුබ්බේ කතං කතේසාමි. පරියාය දස්සාවේ කතං කතේසාමි තම්මන් දේශේතබ්බෝ. කියනකොට හොඳට නිදර්ශන දාන්න. හොඳට තේරෙන උපමා අලංකාර දාන්න. මොකද මේ කෙනා මේ පිළිවෙල අල්ලගත්තේ නැත්තම් අපි හිතපු දෙයක් නෙවෙයිනේ කියන්නේ. ඒ නිසා ඒක පරියාය දස්සාවේ එකම වචනේ හතර දෙයක් කියන්නේ. පුළුවන් තරම් නිදර්ශන එකතු කරන්න. පුළුවන් තරම් රූපක දාන්න. පුළුවන් තරම් විස්තර කතා කරන්න. මොකද මේ පොඩි එක්කට දිරවන්නේ නැති බඩ හැදිච්ච නැති මිනිසෙකුට බාගෙට තඹපු ආහාර දෙන්න වගේ, කිරි දෙන්න වගේ මේක තේරුම් ගන්න පුළුවන් විදිහට පරියාය දස්සාවිය කියන්නේ උපමා ඉදිරිපත් කළ කතා කරන්න ඕන. ඊගාට පරානුද්යතාව පරානුද්යතා ධම්මං තේති සාමිතේ මම මේක බණ කියන්නේ මම ඉගෙනගත්ත හැටියක් තියෙනවානේ ඒකෙන් මට වෙච්ච සේවයක් තියෙන නිසා මේ බණ අහන්න ආපු එක්කනට අනුකම්පාව මිසක්කා මට මේ මහා ලොකු තනතුරක් ලැබිලා නැහැ මම මේ කියන්නේ බුදුහාමරගේ බණ මං අනුන්ට කියලා දෙන්න හදනකොට මේකෙන් මට තණ්හාවක් මාන්නයක් උපදින විදියට කියන්න නරකයි මම අනුන්ට උප මේ අනුකම්පාව පිණිස මිසක්කා බණ අයට දොස් කිය කියා එහෙම කරන්න බෑ ඒ වාගේම අත්තානංච පරංච අනුපාච්ච ධම්මං දේහේ සාමි ධම්මං දේහේ තබ්බෝ කියන අහන අයටත් කියන මටත් නිନ୍ଦ වෙන බණ කියන්න එපා. එහෙම කෙරුවොත් බුදු බණ වෙන්නේ මේ බණ අහන උඹලෝ මහ මොඩියෝ මං විතරයි ලොක්කා. එහෙම නැත්නම් මං එක දවසක් බණ කවවල ප්‍රසිද්ධම හාමුදුර කෙනෙක් ඒ හාමුදුර වටහත් අතේ තියාන කිව්වා මම මේ බණ කිව්වට මම මේවා කරන්නේ නැහැ මට හරිම දුකෙන් මං ඉන්නේ කියලා. ඒකත් හොඳ නැහැ. ඒකට අහන මිනිස්සු අහන්නේ නැහැ. ඒ හඳු ප්‍රසිද්ධ ධර්ම කතිකෙක් මම ගිහියා. බණ කියනකොට ආයිම අවංකව කිව්වේ. මේ දේ මම කරන්නේ නැහැ. ඒකට මට හිතුණා දැන් මේ මේ ආසනයට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම ළමට මේ බණ නිසා කිසිම ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් ලැබෙන්නේ නැති වෙන විදිහට මේ ලාභ සත්කාර සම්මාන සිලෝක ආසාවෙන් බණ කියන්න එපා. ඒක අටුවාචාරින් වහන්සලා කියලා තියෙනවා සාදු කියයි කියලාවත් හිතන්න එපා. ඔය බණ කියන්නේ ඉස්සලා මන්නම් කියන ඔක්කොමලා එකතු වෙලා සාදුවක් කියන්න කියලා. ඒක මේ ධර්ම ගෞරවයට. එහෙම නැතු මේ මගේ බණක් කියාගන්න ගියොත් එහෙනම් ඒ කියන කෙනත් කොහෙ ගිහිල්ලා නතර වෙයිද කියන්න බෑ. අහන කෙනත් කොහේ ගිහිල්ලා නතර වෙයිද කියන්න බෑ. මේ ධර්මයේ කියන එක කාටවත් අයිති දෙයක් නෙවෙයි. සරුවච්චන් වහන්සේත් ගරුතන්නීලා සලකපු දෙයක්. ඒ නිසා අපි එකට යනකොට බන කියන කෙනත් මේ පංච මේ තැන් හිතේ අදිෂ්ඨාන කරගෙන ආනුපුබ්බී කතා, පරියාය දසාවී කතා, ලාභ සත්කාර සම්මාන සිලෝක නැතිව අනුන් තමන්ට නිග්‍රහ නොවන විදිහට බන කියනවා කිව්වොත් අද යන බන පොඩ්ඩක් අහගෙන ඉන්න මොනවද කියන්නේ කියලා. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා බණකදී උන්වහන්සේ 1901 ඉපදලා 1992 දක්වා ජීවත් වෙච්ච යුග පුරුෂයෙක් ඒ අවුරුදු 100 ඇතුළත 1913 දී පැවිද්දට ගිහිලා තියෙනවා ඊට පස්සේ 92 දක්වා පැවිදි ජීවිතයක් ගත කරලා තියෙනවා කියනවා අද කාලේ විතර බණ කියන යෝගයක් සිංහල ඉතිහාසෙ කවදාකවත් තිබුණේ නැහැ කියලා. රේඩියෝ එකෙත් බණ, පත්‍රෙත් බණ, බුදුසරණෙත් බණ. ටෙලිවිෂන් එකෙත් බන. හන්දියක් හන්දියක් ගානේ බන. නමුත් මෙච්චර බන කියද්දී මොකද මේ රට නාස්ති වෙන්නේ කියලා අහනවා. එතන මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. මෙච්චර බන විචිත්‍රව කියද්දී ඇයි මේ තරම රට නාස්ති වෙන්නේ කියලා. කියන දේ කරන්නේ නැහැ කරන දේ කියන්නේ නැහැ. එතකොට විමුක්ත ආයතන ශීර්ෂයක් වෙන්නේ පිස්සෙක් පස්සේ පිස්සු ටිකක් යනවා වගේ අන්ධකාරයක් ඇසන්ත මිනිස්සෙක් පස්සේ අන්ධ પરම්පරාවක් යනවා වගේ මයිකල් ජැක්සන් පස්සේ මයිකල් ජැක්සන් කියන සින්දු අහණය යනවා වගේ ගමනක් මිසක් මේක විමුක්ත ආයතන ශීර්ෂයක් නැහැ. ඒක කියන්න ලොකු සංස අයිතියක් තියෙනවා. ලොකු සංසල මම පටන් අරගෙන කියන වචනේ වග වෙලා හරියට උච්චාරණය කරලා හරියට වචනේ පාවිච්චි කරලා ඒකට උද්දෘත පෙන්ලා බණ කියන්නේ එහෙම නැත්තම් කියන්න එපයි කියනවා. පණ්ඩිත සංශ කියන ගල්දුවේ දැන් කාලේ බන වාගේ මොනවදෝ කියනවා අනේ මට නම් තේරෙන්නේ නැහැ කියලා. බන වගේ තන්නිකර වැරද්ද ගිහියගේ. ගිය බන අහන්නේ ඉල්ලුම සැපයුමට ඒගොල්ලෝ කන මිහිර දේවල් ඉල්ලනවා. ඉතින් හාමුදුරුවෝ සැපයුම ඒක දෙනවා. ඒක නිසා ජාතක කතා ගැන බණ කියනවා බුදු වෙන්න ඉස්සලා බණ කියනවා බුදු වුණාට පස්සේ කියන මේ ගැඹුරු බණක් කියමු කියනවා අනේ ඌ අපට තේරෙන්නේ සෙනග 6000ට වැඩිය ඉන්නවනම් විතරයි හාමුදුරුවොත් එන්නේ බණ කියන්නේ ඒ කට්ටියත් ඕන කරලා තියෙන්නේ බණ කන මිහිරි බණ විතරයි ඒකෝට ඒක නෙමෙයි මේ විමුක්ත ආයතන ශීර්ෂයෙන් කියලා කියන්නේ කියන හාමුදුරුවොත් වග වෙන්න ඕනේ ඒ වගේම අහන කෙනක් දැනගන්න ඕනේ මේකේ දවසින් දවස දවසින් දවස තල්ලුවක් තියෙනවා ආදි කල්යාණම් මධ්‍යේ කල්යාණම් පරියෝසాన කල්යාණම් ඒක නිසා ධර්මයේ දේශනා කරන වෙලාවේදී දේශකයන් වහන්සේ මානසිකාර්යය පවත්තන. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරලා කියනවා එදා සූත්‍ර දේශනාවේ අවසානයේදී සඳහන් කරලා තියෙනවා මෙන්න මෙච්චර ගාණක් දේශනාව සානයේ සෝවාන් ආදී මාර්ගඵල ලැබුවයි කිය. ඉතින් ලොකු සංස් කියන හිතා ගන්න බෑ ඒක සරුවචනාංශ දෙන සුවිශේෂී සර්වඥතා ඥානේද නැත්නම් බණහන කෙනාගේ තියෙන සුවිශේෂී පාර්මිතා බලයද කියන්න බෑ. ලොකු සංස් කියනවා මට හිතෙන විදිහට නම් මේ බණ අහනකොට නලියන්නේ නැතුව එක තැනක ඉඳලා බණ අහනකොට එන වේදනානුපසනාවම ඇති කියලා ඒ කෙනාට මනසිකාරය පවත් ගන්න. ඒක නිසා ධර්ම සභාවක ඉඳගෙන බණ අහනකොට අපිට නලියන්න බෑ. ඒ ඒ ඉරියව් විතර බණ අහන්න ඕනේ. ඒ නිසා උඟ දිනේ කැමති බයිසිකල් එක පදින ගමන් කනඩ පොරොප්ප දෙයක් අහගෙන බණ අහන්න. ඒ තමන්ගේ තාලෙට පුළුවන් නම් ආහඳුරෝ දුවදෝ බණ කියනවා නම් බයිසිකලයත් එක්ක එහෙනම් ඒත් කැමතියි. ඉතින් එතකොට ඔය කියන විමුක්තායතන සීත්‍යෙන් බණ ඇහිමක් වෙන්නේ නැහැ. දේශක ශ්‍රාවක සම්බන්ධතාවය එන්නේ නැහැ. ඒක නිසා බණ ඇහිමයි දැන් අපි අපි කියන පැහැදිලිවම දන්නවනේ බණ කියන හාමුදුරු විචිත්‍රණං අහන්නට ගොඩාක් කාණිසං සම් වෙනවා කියලා. ඒකම අහන්නන් කන්‍ය මාගන සිත්‍ය දාන බණ අහනවා නම් දේශකයන් වහන්සේට විශාල ආනිසංස වාගයක් හම්බ වෙනවා. ඒකෙන් තමයි දේශකයන් වහන්සේ විචිත්‍රත්වයටපත් වෙන්නේ චතුරාර්යත්වයටපත් වෙන්නේ ඒ නිසා ඉස්සර කාලේ ඒ බණහනකොට ඒ අම්මලා අහලා තියෙන බොහොම දක්ෂ විදියට ඒ තමන්ගෙම පුතා හාමුදුරුව බණ කියනකොට ඒ හාමුදුරුව මේ රාගයට බර කරලා ලෝභකමට බර කරලා කෑදරකමට බල කියනකොට අම්ම නැගිටලා කිව්වලු මේ අප්‍රසාදේ පළ කරාලු තමන්ගේම පුතාට ඕක නෙමෙයි බණ කියන්නේ කියලා. ඒතර බණ කියන කෙනාට වැඩිය අහන කෙනා දන්නවා මෙන්න මේකයි මේකේ වෙන්න ඕන මේකේ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන එක දන්නවා මිස අපි මේ සින්දුවක් අහනා වගේ මයිකල් ජැක්සන් සින්දුවක් අහනා වගේ අමරදේව සින්දුවක් අහනා වගේ නන්දාමාලි සින්දුවක් අහනා වගේ කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. අන්නේ අපකප්පවීම හරහා මේ දෙගොල්ලගේ සම්බන්ධය අසන්නගේ සහ දේශනය කරන්න අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හරහා දේශකයන් අතර හම්බ වෙන ඒ විමුක්තිය තමයි දේශනාව තුළින් ලැබෙන විමුක්තායතන ශීර්ෂය. එතකොට ඒ ස්වාමීන් වහන්සේත් මේ වෙලාව කරන්න ඕනේ බණ අහන කට්ටියත් මේ වෙලාව බණ අහන්න ඕනේ. අහනකොට ඒ දෙක අතර ඇති වෙන මේ කම්පන චංචල කම්පන වේග බ්‍රහ්ම ලෝකේ දක්වම යනවා. මනුස්ස ලෝකේ නෙමෙයි දිවි ලෝක නෙමෙයි බ්‍රහ්ම ලෝකේ දක්වම ඒ ධර්ම ගෝසාව යනවා. දවසක් ඒ සඳහන් කරලා තියෙනවා ඔය බණට කියනවා මේ දාන කතාවකට ඊටාම ඈත පළාතක يعني පිටිසර බද අත්තම්ම කෙනෙක් හිටියලු උද්දටම කවුරක්වත්ම නැහැ අත්තම්ම විතරයි ගෙදර ඉන්නේ. ඉතින් අත්තම්ම හැන්දකොරේ ගේ වටේ සුද්ධ කරලා දාලා ඇතුළත පිට විහෙලා පහනපත්තු කරලා තියලා මේ වගේ වෙලාවට ඒ අත්තම්මා මේ පාරායන වර්ගයේ බුදුජානසේ දේශනා කරපු ඒ ධර්මයේ සත්‍යයනා කරනවා. කාටවත් අහන්න කවුරක්වත් නැහැ. ගමක පළාත කවුරක්වත් නැහැ. හැබැයි යම් හැමදාම ඒක කරනවලු. ඒ ධර්මයේ දේශනා කරනකොට වෙසමුණි රජුරෝ ගමනකට හදිසියේ ඊට ගේ උඩින් යනකොට ඇහුණලු අකුරක්වත් වරද්දන්නේ ව්‍යාකරණිකොත් වරද්දන්නේ හරියට ලස්සනට ධර්මයක් ඇහෙනවා මෙයා අහසේ හිටගෙන බනහලා තියෙනවා. ආහනෝල ඉදුණු බලන්න මේ වගේ ඈත පළාතක අම්මා කෙනෙක්. ගේ පිරිසුදු කරලා ගොම්මන් වෙලාවේ මේ පිරිත් ටිකක් කියනකොට ඉතින් මොන මොන බුදු සිරියක්ද යන්නේ කියලා. ඒසළු මම මෙච්චර ලාභයක් ලබන්න නිකන් යන්න හොඳ නැහැ කියලා ගේ එලිපත්තේ පෙනී හිටියලු ප්‍රකෘති ස්වරූපේ. වේසමුණි රජුරෝ ඉතින් අපේ ගෙදරකට එහෙම වෙදමුණි රජුරු ආව නම් එහෙම පැදුරු එල්ලලා පාවඩ එල්ලලා මරලා සේරම නිකන් කතරගම දෙයියෝ ආවත් ඇතිනේ අපට වෙසමුණි රජුරු ආඩු අම්මා ඇවලු ඔබ කවුද කියලා ඊට පස්සේ කළු මම තමයි මේ වෛශ්‍රවණ දිවි රාජා ඒ පරණිමිත වතවත් දිවි ලෝකේ ලොක්කා ආ මොකද මේ වෙලාවේ සුසුකළු මම මේ අම්මට ස්තුතියක් කරලා යන්න ආවේ මේ අම්මා මෙතෙක් කියලා කියපු ධර්මයේ තියෙන ධර්මයේ අහනකොට මට ඇති වෙච්ච සතුට. නෑ ඉතින් ওই කට්ටිය ඇහුවත් නැතත් මම මේක හැමදාම ඒක කියනවා. හා හොඳයි. ඉසුටි කරන්නේ කියන්නේ එකයි තියෙන බෑ නෑ. මට පණිවිඩයක් කියන්න තියෙනවා අම්මට කියලා. ඊට පස්සේ ඇහුවලු මොකද්ද කියලා. මම මේ කියන්න දැන අම්මට සතුටු වෙදී හෙට යන්න තිබුණ ගමන වළක්වලා සරුවච්චන් වහන්සේ සාරිපුත්තු සංසේ පිටත් කරා. පස් කාලෙන් පස්සේ චාරිකාවේ චාරිපුත්‍ර සාංශේ හෙට මේ ගමට වඩනවා 500ක් මහරතන් වහන්සේලාත් එක්ක. ඉතින් කවුරුත් දන්නේ නැහැනේ හෙට මහරතන් වහන්සේලා 500ක් වන්න කියලා. රහතන් මේ චාරිපුත්‍ර සාංශේ අම්මට ඒ වෙලාවෙම සතුටක් ඇති වෙලා තිනවා මම හෙට දානේ ප්‍රධාන දායකා වෙනවායි කියලා. ළඟ ගෙවල් වලට ගිහිලා කිව්වලු උඹලා එක එකන එක එකන දාන සූදානම් කරගන්න ඕනේ අපේ ගෙදර තමයි බණ කියන්නේ ඔක්කොම 500කට දාන ලෑස්ති කරන්න ඉතින් මේ අම්මා බොහොම පිළිගත්ත කෙනෙක් වෙන්න ඇති ඒ කවුරු සලකලා තිනවා ගන්දොරට වඩිනකොටම දූවන ගිහිල්ලා සාරිපුත්‍ර සාන්ත වැඳලා කියලා තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ පින්න පාතේ වඩින්න එපා දානේ ලෑස්ති අපි ගෙදරට වඩින්න ගියාට පස්සේ ඉතින් හරි ගසලා දානේ බෙදලා ඉවරනට පස්සේ සාරිපුත්‍ර සාන්තේ වට අත්ත ගත්තට පස්සේ ඒ අම්මට කිව්වලු මේක ආශ්චර්යවත් දෙයක් මම හිතාන හිටියේ නෑ මේ මෙතන දානයක් හම්බෙයි මෙහෙනවයි කියලා මේ අපි චාරිකාවක් කියන්නේ අම්මා කොහොමද දැනගත්තේ කියලා ඊටසේ කෝලේ ඒව මට පොඩි දේවල් මයි ළඟ පුදුම ආශ්චර්ය ධර්ම තියෙනවා කියන්නේ. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කට්ටියට දැනගන්න කියන්නේ. ඊට පස්සේ කිව්වල මං හැන්දෑවියේ පිළිට්ටියක් කිව්වා. කියනකොට වෙසමුණි රජුරු ඇවිල්ලා දුන්නු දෑවැද්ද උච්චර තමයි. මොකද්ද දෑවැද්ද? ඊට සාරිපුත්‍ර සාංශි මේ ගමට වඩිනවයි කියලා කිව්වා. අම්මා සතුට වෙන බව දන්න ඔන්න මහ ස්වාමීන් වහන්සේ මම ඒ නිසා මේ දානෙල හැතිකරා ඕක විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මයිලන් ගොඩාක් ආශ්චර්ය ධර්ම තියෙනවායි කියලා. ඊට සාහල තිනවා මේ පිරිසට සන්තෝෂ වීම පිණිස අම්මා කියන්නේ කියලා. අනිත්‍ය වනම් මේ විමුක්ත ආයතන සීර්ෂයට එච්චර ගැළපෙන දේවල් නෙවෙයි. කතාව කියන ආපු නිසා ඒ අම්මා කිව්වලු මගේ පුතේ එකම හිටියා නන්ද කියලා පුතේ. මේ අම්මා තමයි නන්ද මාතා, වේලු කණ්ඩකේ නන්ද මාතා. මගේ පුතා රජුරවන්ට විරුද්ධව චෝදනා කරයි කියලා රාජ උදහසට ලක් වෙලා රාජපුරුෂයල මේ එලිපත් උඩ තියලා කැපුවා ස්වාමීන් වහන්සේ. මගේ හිත පොඩ්ඩක් අසලුනේ. එකම පුතයි හිටියේ. රජුරණ කේලම් කියලා මේ එලිපැත්ත පිටිසිල කැපුවා රජානට මගේ හිත සැලුන්නේ නැහැ සාංශේ නිසා මට ඕව මහා ලොකු දේවල් නෙවෙයි ඉතින් සාරිපුත් සාංශේ තව පොහොර දානවා ඊට පස්සේ කළු මගේ ස්වාම්පුරුෂයා ඉන්න කාලේ මම කවුරක්වත් පරපුරුෂය පැතුවේ නැහැ නමුත් ඒ මිනිස්සයා අකාල මරණයකටපත් වුණා දැන් යක්ෂයෙක් වෙලා හැමදාම රාත්‍රියේ ඇඳට එනවා මට කවදාක කරදරයක් කරන්නේ මොකද මම බිරිත් කියලා කියන්නේ මට කවදාකවත් බයක් ඇති වෙලා නැහැ කියලා. මොන විදිහක බයක් ඇති වෙන්නේ? මේවට මට දෙයක් නෙවෙයි. ඊට පස්සේ කිවලු තව එකක් කියන්නේ. ඊපස්සේ කවුරු මම යම් දවසක භාවනා කරනකොට ප්‍රථම ධානයක් ඉපෙසුවාන. අද මේ වෙනකන් කිසිම විදියකට ඒ ධානයට බාධා වෙලා නැහැ. මම ගත කරන ජීවිතය හැටියට හැමදාම මේ ප්‍රථම ධානය පුරනවා. ද්විතිය ධානය ලැබුවා කවදාකවත් මට ඒකෙන් පිරෙන්න උනේ නැහැ. තෘතිය ධානය ලැබුවා පිරෙන්න උනේ නැහැ. චතුර්ථ ධානය ලැබුවා පිරෙන්න උනේ නැහැ. මේ මේ අත්තම්ම කෙනෙක් කතා කරන්නේ. ඊට පස්සේ කළු බුදුහාමුදුරගාව බණහද්දි මං අනාගාමී ඵලයේ උපදලා තියෙනවා. අද මේ වෙනකන් ඒ ඵලයේ තමයි මං ජීවත් වෙන්නේ. ඒ නිසා ඔය කලින් කියපුව නෙවෙයි ගණන් කටයුතු දේවල් මං අද දක්වාම ඒකට ගැළපෙන ජීවත් වෙනවායි කියලා. නිසා ධර්මයක් අපි දැනගත්තට පස්සේ කොතනක හරි ඒක යක්ෂයොත් ප්‍රයෝජන ගන්නවා දෙයියොත් ප්‍රයෝජන ගන්නවා බ්‍රහ්මියොත් ප්‍රයෝජන ගන්නවා ඒක මේ ගිහි ගෙදර ගිහිටිච්ච අම්මා දරුවා මැරිච්ච අම්මා කෙනෙක් උණයි කියලා මිනිහා මැරලා යක්ෂයෙක් වෙලා ගෙටාවයි කියලා ඊ අම්මලාට සත්ත පහක ගාණක් නැහැ මොකද මේ ධර්ම තෙදක් තියෙනවා විමුක්තිය ලැබලා තියෙන්නේ අනාගාමී මට්ටමට යනකම් ඉතින් මේක කියනකොට වේලුකණ්ඩකේ නන්දමාතාවගේ මේ සුවිශේෂ කාරණා කියනකොට සාරිපුත්‍ර සාන්තයට බණ කියන දෙයක් නැහැ. පිරිසට බණ තේරෙනවා. මොන දහංගටයක් දාලා හරි මේක කොහොම හරි අල්ලගත්තොත් මේ භාවනාව. එහෙම නැත්නම් ඒ දියුණුව එතන එතකන්න හරිම අමාරුයි. උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ වාඩි වෙලා මම මෙතන වාඩි වෙලා ඉන්න බව දැනගන්නවා කියන මේ භාවනාවේ අයන්න පවා. ඊටාමත් දුෂ්කරයි. මොකද දුෂ්කර කියන්නේ මේ කය එක තැනක තියන්න පුළුවන් එකක් නෙවෙයි. නලියනවා. ඉතින් නලියවයි කියලා බුදුජානසි සඳහන් කළ තියෙන දුක්ඛ සත්‍ය ආවෝද වෙන්නේ නැති නලියන් නිසායි කිය. ඉරියව් මාරු කරන නිසා. නම් නලියන් නැතුව එක තැනක ඉන්න උත්සාහයක් ගන්නකොට මේක අර බණ කියනට වගේ අනුපිළිවෙලින් යන්න ඕනේ ලාභ සත්කාර සඳහා නෙවෙයි කරන්නේ කවුරුත් පිනවන්න නෙවෙයි මේ ධර්මතාවයකට මේ කය දෙනවා කියලා. හිතන්න පළවෙනි දවසේ Tamanට හිතුණයි කියලා දැනුණයි කියලා මගේ හිත කයට ආවයි කියලා. ඒක ඒ කෙනාටම තමයි දැනෙන්නේ. කවකට කාර් ළඟට ගිහිල්ලා වල කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ මගේ භාවනා හරි ගියාද කියලා මට කියන්නේ කියලා. මොකෙන් බල්ලා කියන්නේ? මම ධම්මික හාමුදුරුත් එක්ක ඒ දවස්වල නිතරම සාකච්ඡා කරනවා කරනකොට ඒ ශාංශේ දන්න જાතියෙන් කියනවා මොන්න අකුසල කර්මය කරලා තිබුණත් මොන්න දන්නේ නැති වුණත් සතියෙමයි ඕන කරන සතියෙම වඩපන් සතියෙමයි තිබුණා දන්නේ නැහැ මේ මල දාන්නේ මොකද්ද මේ සතිය කියන්නේ කියලා. කියනවා කියන හැබැයි ඒ සෝංශ වෙහස ගත්තෙත් නැහැ. මට තේරුණා මේක කවදාකවත් අහුනේ කියලා. එක දවසක් මම ওই විශ්වවිද්‍යාලෙ ගිහලා එනකම ඒ හාමුදුරුවෝ කිව්වා මට මම ඊට ඉස්සෙල්ලා මේක කියන කවදාකවත් වාඩි වෙලා මට භාවනා කරන්නත් බෑ වාඩි වුණා නම් එදා මට ගල් ගහයි. ඒ තරම්ම දඩබ්බරෙක් මම. කිසිම මිනිහෙක් හිතන්නේ නැහැ මං වගේ මිනිස්සේ භාවනා කරයි කියලා. ඒ නිසා මට කොහොමඩක්වත් පරිසරයක් මං හදලා තිබුණේ නැහැ. කොහොමඩක්වත් ඒකට ඉඳගෙන ඉන්න දෙන්නෙත් නැහැ මං. එක්ක වතුර බාල්දියක් වක් කරනවා. බුදිය ගන්න ඉන්න දෙන්නෙත් නැහැ. මොකාටවත් ඉන්න බෑ මං ඉන්න තැනක. පුදුමාකාර ගායක් තිබුණා මට. ඒ නිසා මම වාඩි වුණා නම් එහෙම මිනිස්සු කැලෑපතර ගහයි. වාඩි වෙන්න බෑ. අනිත් එක අපේ ගෙදර 11 දෙනෙක් ඉන්නවා. අම්මයි අප්පච්චි කිච්චාම 13 දෙනයි කාමර දෙකක්වත් නැහැ. එක ඇඳේ දෙන්නෙක් බුදියන්න ඕනේ. ඉතින් අපිට උඹ පරියන්ක ගන්න වෙලාවක් හම්බෙන්නෙත් නැහැ. අසි උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ. ඒ නිසා මම යාම්රණ කෙලිම ගියා ස්වාමීන් වහන්සේ වහන්සේගේ බයිල මොකක්වත් මට හරියන්නේ නැහැ. මට භාවනා කරන්න ඔය සතිය පිටවන්නේ ඉඳ ගන්න කවුද උඹට කිව්වේ ඉඳ ගන්න කියලා. ඉඳ ගන්න ඕනේ නැහැ. බෑ විදිනකොට අවිදින බව දැනගනි. ඉතින් මං කෝ දන්නවනේ ඉතින්. ඕක නෙවෙයි මිනිස්සුયો. සියලු වැඩ අතහැරලා අවිදින බව විතරක් දැනගනි. ඉතින් ඒකම කියනවා. ටික දවසක් කොයි විශ්වවිද්‍යාලේ ඇරලා එනකොට ඒ සංස කිව්වා හැබැයි ඇවිදිනකොට කයිවාරු ගග ඇවිද්දෝ සතිය පිටන්න බෑ. අතෙන් ඉක්මනට යන්න ඕන කියලා වෙලාවට යන්න කිව්වොත් බෑ. ඔය නැමෙතිල්ල නිකන් යන්න අරපන් කියලා. එයි මං යාළුවොත් එක්ක එනකොට ඉතින් යාළුවා හලන්න එපායි නැත්තම් මේවා මහා කොකුනේ. පාරකට යන්න ගියාම කොයි එකත් ඇවිල්ලා හලෝ මචං කොහොමද මචං ගන්නවනේ. ඉතින් කොහොම හරි ප්‍රෝඩාවක් දාලා අයින් කරලා මං ඇවිදිනකොට මට හිතුණා දැන් මේ දින දිනක පාරේ යනකොට මේකට පොඩ්ඩක් හිත දාන්න කියලා. ඒ පියවර තුනක් විතර ගියා මට තේරුණා 100ට 100ක්ම සම්පූර්ණ හිත කයේ. පියවර තබන එක මට පේනවා නිකන් පුදුමාකාර පියුම් පිට ඇවිදිනවා වගේ. මහා පුදුම සතුටක් පුදුම වෙනසක් ඇති වුණා. මට හිතුණා ඒ තමයි ධම්මික අමරු දුවන කියලා කිව්වා ස්වාමීන් වහන්සේ මොකද වුණා ඇවිදිනකොට. මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා ඒකද දන්නේ සතිය කියන්නේ කියලා. ඒ ආම්දුරන්න මගේ ඉංග්‍රීසි තේරෙන්නේ තමයි තියෙන්නේ ඉන්දියන් ඉංග්‍රීසිනේ. ගොරක ඉංග්‍රීසි තේරෙන්නේ ඊට පස්සේ කොම්බෝයි කියන දේ මට තේරෙන්නේ නැහැ. ඒක හරිනම් නැවත කරපන්. නැවත නැවත කරපන්. ඉතින් මට හරි ආසාවක් තියෙනවා ගිහිල්ලා කියන්න. ඇවිදිනකොට මම ඇවිදින බව දන්නවා පියවර තුනක්. හැබැයි කියන්න තේරෙන්නේ නැහැ. මොන විදියෙන්වත් කියන්නේ පුදුම සතුටක්. ඊට පස්සේ කරන්න ගියාම කවදාකවත් ඒක එන්නේ නැහැ. ඔය ඕනකම තිබුණට එන්නේ නැහැ. ගා කල් ගියාට පස්සේ ආයෙත් දවසක අවිදිනකොට මේ භාවනා මෝඩ් එක තිල් අරගෙන බාපණ දාගෙන නෙවෙයිනේ. සාමාන්‍ය ගමන යනකොට ඇවිදිනවා තේරෙනවා. මේක හරි කියලා හිතනකොට වැටෙනවා. මේක තමයි සත්‍ය කියලා හිතනකොට වැටෙනවා. එතසක් ආතනෙක ඉඳගෙන ටෙලිවිෂන් ටෙලිවිෂන් තිබුණේ නෑ ඒ කාලේ බලාගෙනකොට ඒක පාරට දැන් මම මෙතන ඉඳගෙන ඉන්නවයි කියන එක. ඒ ළඟත් දෙන්නේ තුන් දෙනෙක් හිටියා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩ. ඒක පාරට මට තියෙනවා මම හුදු ඉඳගෙන ඉන්නවා. අර වාගේම පිරිච්ච ගතියක් එන්න පටන් ගත්තා. ඊට පස්සේ දවසක් හොරෙන් අම්මලා හැම භාවනා ගිය පන්සලට ගිය වෙලාවේ පන්සල් යන්නේ වැඩක් නැහැ නේ. අපි ඒ දවස්වල පන්සල් යන්නේ කෙල්ල බලන්න. ඔය ගැට මෙට යන්නේ වෙන වැඩකට නෙවෙයි. ඉතින් අම්මලා දන්නවා. එහෙමට හරි කමන්නේ පන්සල් යන්නේ හොඳයි නේ අපි වගේ ගල්ලිලන්දාට. මම කරපු දේ නාලාවිල්ල ඇඳ උඩ වාඩි වුණා. වාඩි වෙලා මට හිතුණා දැන් ධම්මික හඳුරු කියපු විදිහට ඉඳගෙන ඉන්න පුළුවන්ද බලන්න. කවුරුත් නැහැ. ඉතින් මේ වගේ සද්ද ඇහෙනවා. මම ඉඳගෙන අහගෙන ඉන්නකොට ඉන්නකොට ඔය සද්ද එමීට අඩු වෙලා ඈත පන්සල් වල කියන ලවුඩ් ස්පීකර් සද්දත් ඇවිල්ලා මට තේරෙන්න පටන් ගත්තා ඇඟ නිකන් හිත නිකන් ඇවිල්ලා ඇතුලේ නිකන් මිදෙනවා. පියවරෙන් පියවර තේරෙනවා. හුද්දට නාලා සීතලයි. ඇඳ උඩ වාඩිලා ඉන්නේ. ඉන්නකොට මේ මොකද්ද වෙන්නේ කියන දන්නේ ඇතුලෙන් එන ප්‍රීතිය නැත්නම් ප්‍රමෝදයේ මන්දන ඇවිල්ලා මේක කිරියලියක් උතුරන වගේ කොච කොච කොච කොච දාන මේක උතුරගෙන යනකොට කැරකෙනවා දඟලනවා මට පුදුමාකාර බයක් ආවා. බයක් ඇවිල්ලා බය වෙච්ච ගමන් මං ඇඳ තද්දින් අල්ලගෙන දඬු වෙලා නැගිට්ටා. තියෙන මුළු කයෙන්ම අත්දැකීමක් එනවා. හැබැයි හිතපු නැති එක. පස්සේ මං ගිහලා ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩෝ කතා කරලා කිව්වා මෙන්න මේ මාස භවනා කර හිටියා. ඒ නැගිටිනාට පස්සේ නිකන් මට තේරෙනවා සුසුම්නාව දිගේ කොඳුයට පෙළ දිගේ එයා කන්ඩිෂන් කරපු හුලන් රැල්ලක් යනවා වගේ මුළු ඇඟම. ඉතින් ඒක නමයින් ආනික යකෝ දැන් අපි මෙච්චර කල් භාවනා කරනවා අපිට මොකක්වත් වෙලා නැහැ කියලා. ඉතින් මං කෝ මට හිතුණා මට පිස්සු කියලා කියලා. පිස්සු නෙවෙයි යකෝ ඕක තමයි භාවනාව කියන්නේ කිව්වා. මං කෝ ඔබතුමා දන්නේ කොහොමද? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? අන්‍යගේ පටන් ගන්න තැන මේ මං ආශ්වාස කරන ප්‍රශ්වාස නෙවෙයි කියලා ප්‍රත්‍යක්ෂණය කිරීමක් තියෙනනේ මෙතන. උරගා බැලීමක් තියෙනනේ. මේ ප්‍රශ්වාස කරන ආශ්වාසය නෙවෙයි කියලා ඔන්න ඔය ටික හේලි කරන දවසේ. එහෙම නැත්නම් මං වම තියෙනකොට මේක දකුණ නෙවෙයි ආශ්වාස ප්‍රශ්වාස නෙමෙයි වම. මොකෙන්ද දන්නේ? ඒක ඒ විදිහට කාටට කියන්න පුළුවන් කියන වගේ නෙවෙයි වම තියෙනකොටම හොඳටම තේරෙනවා මේ විලුඹට ඇති වෙච්ච බර මේක ලස්සනට බලය ඉදිරියට ඉදිරියට ගිහලා ඇඟිලි වලින් ඉස්සේ නැහැටි දකුණට යන හැටි ආ ඒ විස්තරය දැනගන්නකොට ඒ කිනාට වැටහෙලවා නම් අපි මෙතෙක්කල් ගව් ගණන් පයින් ගියාට කවදාවත් මේ කකුල දිහා බල්ලා නැහනේ. අහුතු ලක්ෂ 40කට විතර ඉස්සලා තමයි මිනිස්සයා කකුල් දෙකෙන් යන්න පටන් ගත්තේ. ඉතින් ඉස්සලා හතර කුරින් ගිය සතා මේ. ඒ අවුරුදු ලක්ෂ ගානක ගිය වැඩේ අපි අමාරුවෙන් උපයපු දේ අපිට දැන් මතකවත් නැහැනේ. කෝච්චෙට එන්න ඉස්සලා දුවනවා. කඩේට දුවනවා. මේ පයකින් පයකට බර මාරු කරන්න හතර කුරින් ගිය සතා කෙලින් හිටගත්තට පස්සේ කොච්චර කල් දඟලන්නේ නැද්ද? දැන් ඇවිදිනකොට අපිට මතකවත් නැහැ. කොයි වෙලාවක හරි මේ වම තිබ්බා මේ දකුණ තිබ්බා ඔයච්චරයි භාවනා කියන්නේ වෙන මොකක්වත් නැහැ. ඔකට මේ වැලි මඩුවක්ම ඕනෙත් නැහැ ඇත්තටම කියනවා. ආන්නේ ටික කියලා දෙන්න පුළුවන් නම් කාට හරි. ඒකේ පුදුමාකාර ඔය ගැන්නීමේ තියෙන ආනිසංස විවුත්තායතන සීරසය අපිට පටන් ගත්ත මේ සතිපාසල පටන් ගත්තට පස්සේ මොනවත්ක්ම දන්නේ නැති පොඩි දරුවෙකුට සතිය කියලා මොකද්ද කියලා දෙන්න හදනකොට අපි මේ දැනුමෙන් ඇති සත්ත පහක වැඩක් නැහැ. අපිට ඕනේ ළමයාට කියලා දෙන්න සතිය කියලා එකක් තියෙනවා. ඒ සතියෙන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න, ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න කියලා ළමයාගේ මට්ටමට අපි බහින්න එපායි. ඒ ළමයට කියලා හරිනෝය මේ කීවන්ට අහවල් පොත මේක මොකක්වත් හරියන්නේ නැහැ. ආන්නේ ළමයාට ඒක කියලා දෙන මට්ටමට අපි ආදුනිකයෙකුට කියලා දෙන මට්ටමට බහිනකොට අපිට ලැබෙන අත්දැකීම බුදුහාමුදුරන් ලැබෙන අත්දැකීමට වැඩි අර පොඩි දරුවා අපිට දෙන දැනුම. ඒක අද අපි ඔය භාවනා මේ සතිපාසලේ මේ අනුග්‍රහ දක්වන ඇත්තන්ට අපි කියලා දෙනවා ඔබ දැනගත්ත දේ එකක්. නමුත් නොදන්න කෙනෙකුට ඒක කියලා දෙන්න ඒක වෙනමම කල්ප ශිල්පයක්. කොච්චර දැනගත්තත් ඒක කියලා දෙන්න දන්නේ එහෙම කලාතුරකින් කෙනෙකුට විතර ඒක හරියන්නේ. ඒ නමුත් ඒ කලාතුරකින් නම්බුවක් ඇතර නෑ. එයාට එතනම ආනිසංස ලැබෙනවා. අර මිනිස්සු ඒක තේරුම් ගත්තද නැද්ද කියලා ප්‍රත්‍යක්ෂණය කරනකොටම කියලා දුන්නේ කරාට බිල ගෙවලා ඉවරයි. ඒක ඉතින් මම දැකලා තිබුණේ අපේ ඥානාරාම ස්වාමීන් විතර යමක් කියනකොට ඒ මනසෙන් අත්ත ගන්න පුළුවන් විදිහට දේශනා කරන්න පුළුවන් කවුරක්වත් මම දැකලා නැහැ. ඒකේ ඒත්තු ගන්නන ක්‍රමේ. ඒ වගේම එයාට කියලා දෙනවා මෙන්න මේ භාෂාවෙන් කියපන්. උඹට වැටහිච්ච දේ කියපන්. පොතේ තියෙනව ඕනෙත් නැහැ, අපේක්ෂා කරපව ඕනෙත් නැහැ, මම කියපේ ඕනෙත් නැහැ කියලා. ආන්න ඒ මූලික කාරණා ටික කියලා දෙන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ සුවිශේෂ ඥාන තියෙනවා. එහෙම නැත්නම් අපි ගිහිල්ලා කියලා දෙන එක නම් බාලයි මම ලෝක්කා කියලා වක් කරන්න පටන් ගන්නවා. කවදාකවත් sannivedanayak වෙන්නේ නැහැ. එයාටත් වැඩිය පල්ලෙහාට ගිහිල්ලා මේක කියලා දෙන්න උත්සාහ කරනකොට තමයි ওই ආනුපුබ්බේ කතාවේ තියෙන වටිනාකම තේරෙන්නේ. ඒක නිසා ලොකු සංසෙ කියනවා දන්න තැනින් පටන් ගන්න තියෙන තැනින් පටන් ගන්න දන්න තැනින් කියලා දෙන්න පටන් ගන්නයි කියන්නේ. මේ භාවනා කරන්න ඕගොල්ලන් ත්‍රිපිටක දැනුම ඕනේ. ඕගොල්ලන් මේ මේ දේවල් ඕනේ කියලා කිසිම මූලික සුදුසුකමක් නැහැ මේකේ. මම නැවතත් කියනවා. මේ සතිය කියන චෛතසිකයට ඔය කවුරු මොන જાති මේ මූලික සුදුසුකම් ඉල්ලුවත් මොනක්වත් අවශ්‍ය කරන්නේ සමහර විටක මට කියන්න හිතෙනවා ඒක කියනකොට මම දන්න ඕගොල්ලෝ නිකටල්ලි තියා ගන්නවා සීලෙවත් අවශ්‍ය නැහැ. මම පටන් ගන්නකොට මට කොහොමඩක්ක සීලයක් තිබුණේ නැහැ. මම ඒක ධම්මික අමුරණ කිව්වට පස්සේ කොහොම සීල නැති බව දන්නවනේ. ආ පටන් අරගනින්කෝ. හැබැයි ඉතින් වහාම ඒක දැනගත්තට පස්සේ අර සීලේ නැතිකමේ ආදීනව තේරෙන පටන් ගත්තාම තමයි ශිල්පද රකින්න හැබැයි මේ රට්ටු සවට්ටන්න නෙවෙයි. එහෙම නැත්නම් මේ සීලබ්බත පරාමාස නෙවෙයි. ඒ සීලේ රකින්නේ මේ සතිය පවත්තන්න මේ මේ පහසුකම් ටික ඕනේ. එතකොට මේ 8ක් සිල් ලකිනවා 10ක් සිල් ලකිනවා වගේ ඉලක්කම් වලට නෙවෙයි. ඒ නිසා සතියෙන් රකින්න සීලේ විතරයි සීලයක් වෙන්නේ. අනික කිව්ව සතිය නැතුව රකින්න සීලයට සීලබ්බත කියලා කියතයි. සීල වෘත. ඒක යාට තේරෙන්නේ සෝවන් වුණාට පස්සේ තමයි අපි මේ සිල් දකින්නයි කියලා කුරුසයක් කරේ තියාගත්තා වගේ පුදුමාකාර වදයක් විඳින්නේ. ඒ මොකද සීලේ ප්‍රයෝජනේ දන්නේ නැහැ. ඒ නිසා කාටරි කියලා දෙන්න නම් ඒක නා ඉස්සලා සතිය වඩලා සතිපට්ඨානය කරලා සතිපට්ඨාන සීලේ තියෙන ආනි ආනිසං සාදීනව කියලා දෙන්න පුළුවන් ප්‍රතිබල වික්ත ශක්තිය ඇති කෙනෙක් වෙන්න එයාට විතරයි අපිට කියන්න බලන ධර්ම කතිකයි කියලා. එහෙම නැත්නම් මේ කාගේදෝ දෙයක් දන්නේ නැති එකක් බිස්නස් කරනවා වගේ මේකේ තියෙන. ඒක නිසා මං කියන්නේ මේ ඔක්කොටම කර්මස්ථානාචාර්යවරුලා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථාන කියලා පිටලෑල්ලක ලියලා බෝඩ් ගහගෙන නටණ්ඩයි කියලා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. මේ දන්න ටික කාට හරි කියලා දෙන්න. ඒ සඳහා ප්‍රයත්න කරනකොට තේරෙයි අපි මෙහෙමවත් පොඩ්ඩක් හරි කරලා තියෙන එකේ වටිනාකම මේක මේ තියෙන දේ අනුන්ට කියලා දෙන එකේදී උදාහරණයක් වශයෙන් මම කියන්නම් බුදු වුණාට පස්සේ බුදුරජාණන්සේ විනිශ්චය කරා කියලා නොදෙන්න. මොකද එක එක්කත් අහන්නේ ඔක්කොගෙම කල මොනින් නැමිලා තියෙන්නේ. ඔක්කොටම ඕනේ ඒගොල්ලන්ට ඕන දේ අහන්න. අන්න එහෙව් විපරීත අදහසක් තියේදී හරියට පීයක් බස්සන්නා වගේ හරියට ඒ කාරණාව කියලා දෙන්න මහා බ්‍රහ්මයා ඇවිල්ලා තනි ධනක් බිම එලලා ඔබලා තාටකේ හදාගෙන වැඳලා නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ මේ බුද්ධ වම්බෝධිස්සාමි මුත්තු හම්මෝචේ පරිතින්නෝන් තාරිස්සාමි කියලා ලබාගත්ත මේ බුදු වුණාට පස්සේ මේක දේශනා නොකිරුවා නම් මොකද්ද මේ රටවැසියට මොකද්ද මේ මනුස්සයාට යන කල දවස කරුණා කරලා මේක දේශනා කරන්න කියලා. බුදුරජාණන්සේ ඒ සමහරුන්ගේ ඇස්වල දූවිලි අඩුයි ඒ ඇත්තෝ මේ බණ අසත්වා කියලා තමයි පටන් ගත්තේ. ඒ නිසා මේකේ තාම අමාරු දෙයක්. අද නම් රටේ පන්තුරකට ගහපුවම ඉන්නවා දේශකයන් වහන්සේලා 60ක් 70ක් එළියට බහින්න. නමුත් ඒගොල්ලන්ගේ තියෙන වැඩේ මේ විමුක්ත ආයතන ශීර්ෂයෙන් බණ කියනවායි කියනකොට පොඩි එකෙක් අර මිහින්තලේ නගන්නා වගේ එයාත් එන්න ඕනේ අත අල්ලගෙන ඒ ගානට යන්න. එතකොට තාත්තටත් ආඩම්බරයක් සතුටක් ප්‍රීතියක් ප්‍රමෝදයක්. පොඩි කාටත් ප්‍රීතියක් ප්‍රමෝදයක්. එතකොට තමයි මේ විමුක්තායතන කියන එක කටයුතු කරන්න පටන් ගන්න. ඒක නිසා එදා මෙදාතුර කවදක හෝ කොත්තනක හෝ මේ sannivedanaye සිද්ධ වෙනවා මේ ਸਰුවචනාසික මේ නෛර්යානික සද්ධර්මයේ sannivedanaye සිද්ධ වෙනවා නම් එකම ධර්ම රසයයි. එකම ධර්ම රසය මුහුදේ කොතනින් ලෙව කාලා බැලුවත් ලුණු රසය වගේ එකම විමුක්ති රසය තියෙන. ඉතින් උඟ දෙනෙක් කියනවා මේ එක එක ගුරුකුල තියෙනවා, එක එක භාවනා ක්‍රම තියෙනවා, එක එක මහායාන ක්‍රම තියෙනවා, තේරවාද ක්‍රම තියෙනවා කියලා. ඉතින් කොයි ක්‍රමයේ තිබුණත් Tamange ආතතිය අඩු වෙනවනම් ඔච්චරයි ධර්මයේ කියන්නේ. මේ බණ කියන්න කියලා හෝ භාවනා කරන්න කියලා හෝ කල්යාණ මිත්‍ර ආස කරන්න කියලා මේ තද වෙන්නයි ආතතිගත වෙන්නයි කුරුසිට තියලා එන ගැහුවාගේ මේ එක එක යන්තර මන්තර කටපාඩම් කරන්නයි ගියොත් මං කියනවා පිස්සු හොඳ එක කියලායි. සාමාන්‍ය පිස්සුනේ පිස්සු හොඳ එක. භාවනා කරනකොට එතනම දැනෙන්න ඕනේ සහැල්ලුව. වාඩි වෙලා ඉනකොට මම මොකක්ද නෑ අතක් පිට අතක් තියන සහැල්ලුව වාඩි වෙලා ඉන්න එච්චරයි. ඕකටමයි නිවන කියන්නේ මම පැහැදිලිවම කියනවා. ආස්වාස කරනකොට ආස්වාසයක් ආස්වාසේ ආස්වාදයක් වෙන්න අරින්න ඔච්චරයි නිවන කියන්නේ. ඊළඟ මයින්ම අදින්න වගේ ඇද්දපන් අම්මා වාඩි වෙලා ඕන්න එකල කියනවා ඊගක්කමක් වෙනවා ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට බෙල්ල පිටිපස්සේ අමාරුවක් වෙනවා ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට ඇත්තනේ කතා. ඔය කැම්පස් එකට ගියාම කැම්පස් ඩෝප් එක කියලා එකක් උගන්වනවා. රැඩ් කරනකොට. මේ මහපරණංගිල්ල කෙලවර මෙහෙම තියාන සුලංගිල්ල කෙලවර තියන්න කියනවා බුරියේ. ඉතින් ඔළුව නමන්න ඒගොල්ල හයියෙන් හුස්ම ගන්න කියනවා කැරර ගිලා වැටෙනවා. ඩෝප්. ඒකම තමයි සුල්ලුම් භාවනාදිත් කරන්නේ වාඩි වෙලා හයියෙන් විනාඩි 15ක් හුස්ම ගන්න කියනවා. ඒ වෙලාවට මොකුත් නැහැ මේක වහිනා මැද්ද වගේ. ඇද්දක වහගත්ත ගමන් නිලංකාරේලියක් එන්න පටන් ගන්නවා පැයක් උණක් තින්න පුළුවන්. හයි ඔක්සිජන් ප්‍රමාණය දුන්නට පස්සේ මේ මොලේට මොලේ පුදුමාකාර සෙල්ලමක් කරනවා. ඒක නෙවෙයි මේ කියන්නේ. ආස්වාසය ආස්වාදයක් වෙන්න හරි නෙමෙයි හුලම් පොදේ තේරම තියෙනවා. ස්වභාවයෙන් හුස්ම යන්න ලෝක බලන්න ඉන්න. එහෙනම් ප්‍රොෆෙසර් ලක්ෂ්මන් කතා කරනකොට කියනවා සතිපාසලේ කිමි හුස්ම බලන්න ඉසේකක් කොමක් ගන්න ඕනේ නෑනේ. වෙහසක් ගන්න ඕනේ නෑනේ හුස්ම දිහා බලන්නේ. ඒකවත් බෑ. ඒකවත් බෑ. මේ සක්මන් කරනකොට සාමාන්‍ය විදිහට ඇවිදින්න ගියාම ඒකට විවස්ථා ඉල්ලනවා. ක්‍රමවේද ඉල්ලනවා. මේ පොළවේ ඇවිදපන් වෙන මොකුත් කරන්න දෙයක් නෑ. ඒකත් බෑ. මොකද මේ භාවනා කරනවායි කියලා. ඉතින් මේකට කියන්නේ අඳිනවායි කියලා. අඳින්න එපා. ඇත්තටම මුලින් ඇඳෙනවා. කටුකුරුන් දෙසාන්ත කියනවා සක්මන් කරනකොට ඒකේ නා ලෙඩෙක් ඇවිදිනා වගේ ඇවිදිනවා. ඒ ගුරුවරු කියනවා එහෙම කරන්න කියලා. ඒ මොකද මේ ලෙඩේ සනീപ කරන්න මිසක්කා ඒ ඒ ලෙඩෙක් වගේ ඇවිද්දට rahat වෙන්නේ නැහැ. කහදා හරි එහෙම ගිහිල්ලා ගිහිල්ලා පුරුදුලා ඇවිද බව නොතීරණ මට්ටමට ඉබේ සක්මන් කරන වෙලාවට ගියාට පස්සේ ඔන්න භාවනාව පටන් අරගන්න. නැත්තම් ආනාපානේ කියන එක ආනපනේ ගෙවෙන කම්ම කොච්චරක් දිරව ගන්නවද කියනවනම් ඒකම බල්ල බල්ල හුරු කරලා ආනපනේ නොදැන්නෙන මට්ටමට ගියාට පස්සේ තමයි භාවනා පටන් අරගන්නේ. ඒකට රිට්‍රීට් කීයක් කරන්න ඕනද කියලා බලන්න. ආස්වාද ප්‍රසවාසයේ හුරු කරලා ආස්වාද ප්‍රසවාසයේ ගෙවෙනකන් ඉවර වෙනකන් බලන්න කියන්නේ වැඩමුළු කීයක් කරන්න ඕන. හැබැයි හැම ප්‍රසවාසයක්ම ඉවරනට ගෙවෙනවනේ. හැම ආස්වාදයක්ම ඉවරනට ගෙවෙනවනේ. මේක කොච්චර වසංගලාද තියෙන්නේ කියලා. ඉතින් අපි කාට හරි කියලා දෙනකොට මහා මේ විස්තර කතා කරන්න යන්න බෑ. යාට කියන්නේ වාඩි වෙලා වාඩිලා ඉන්න බව දන්නවද? ඔව් කොහොමද දන්නේ? මොකෙන්ද කියන්නේ? ඇවිදිනකොට ඇවිදින බව දන්නවද? ඔව් කොහොමද දන්නේ? එහෙම නැත්නම් යා කියාවේ අනේ ස්වාමීන් වහන්සේ සක්මන්කට හරියට හිතවිලි එනවා. ඒකට අහන්න සක්මන් කරන හිතවිලි ආවට ඇවිදින බව මතක තියෙනවද කියලා. ඔව් ඒනවා. ඒ ප්‍රශ්නේ නෑ හිතවිලි ආවට ප්‍රශ්න නෑනේ. දැන් ඇවිදිනකොට රූප පේනවා ඒ නිසා භාවනා කරනවා නෑ. ඇවිදිනකොට රූප පේනකොට ඇවිදින බව දන්නවද? ඔව් එච්චර ඉන්න භාවනා හරියි. කිසිම කෙනෙක් විරුද්ධ වෙන්න කෙනෙක් නෑ. ඉඳගෙන ඉන්නකොට හුස්ම පේන්නේ නැහැ, පිම්බීම හැකිලිම් පේන්නේ නැහැ, හිතවිලි එනවා, සද්ද එනවා. ඉඳගෙන ඉන්න බව දන්නද? ඔව්. ඇහෙනයි භාවනා හරිනේ. ආන්නේ විදිහට මේ මොනවාක්වත් කාටවත් බයක් හොබස් බයක් ඇති කරන්නේ නැතුව මේ සරල ඇති දේ ඇති හැටිය කියලා. එහෙනම් මේ අස්පනා අපිට පේන දෙයට මේක කියලා දෙන විදියට කාට හරි ධර්මයක් දේශනා කරනවා කිව්වහම කියන එකන කොච්චරක් නිහතමානී වෙන්න ඕන. කියන එකන ආධුනිකයටත් යටින් ඉන්න ඕනේ. ඉඳ ගන්න ඕන. ඉඳගෙන ඉවරලා කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ යම් වෙලාවක අල්ලගත්තයි කියන්නේ. ආශ්‍රත් ප්‍රසවාසය අල්ලගත්තා ඊට පස්සේ අහන හොඳයි. දැන් කොහොමද දන්නේ සද්දයක් නෙවෙයි කියලා කොහොමද දන්නේ වේදනාවක් නෙවෙයි කියලා කොහොමද කියන්නේ හිතවිල්ලක් නෙමෙයි කියලා. නෑ නෑ මන්ට මේ හොඳට නාසයේ අග වැටෙනවා. නැත්නම් පිම්බෙනවා කියන බෑ. ඒකට එයා අහනවා දැන් ආස්වාස වෙලාවේ ප්‍රසවාසය නෙමෙයි කියලා කොහොමද දන්නේ? ඕ කරකොලත් ඇරියව. දැන් ප්‍රසවාසය වෙලාව කොහොමද දන්නේ ආස්වාස නෙමෙයි කියලා? ආයෙනම් ගිල් බල්ලා කියන්නේ. දැන් ආස්වාස ප්‍රසවාස දෙකේ වෙනස බලා ගන්න සුළු බලා ඉන්නකොට උන් ටික වෙලා කියනවා වෙනස නැති වෙලා යනවා. දැන් ඊට පස්සේ ඇවිල්ලා අන්න චෝදනාවක් දාන දැන් ස්වාමීන් හොඳට ආනපානේ බලන්න පුළුවන්. ටික වෙලාවක් යනකොට හුස්ම තියෙනවා. නමුත් මේ ආශ්වාස ප්‍රශ්වාසය වෙන් කරන්න බෑ. එතකොට එයා හුස්ම ගන්න පටන් ගන්නවා හයියෙන් ආයතරයක්. අර නැති වෙච්ච වෙනස. ඒකට කියනවා නෑ එහෙම කරන්න එපා. ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස පෙනිලා නොපෙනී යනවා. ඒ නොපෙනියලා යන්න අරින්න. ඊට පස්සේ යෝගාවතර කටද ඇත්ත කරගෙන බලහින්න මොකද්ද මේ ස්වාමීන් කියන්නේ දැන්? ඉතල කිව්ව ආචාර ප්‍රසවාස වෙනස බලන්න කියලා. බලා ඉන්නකොට ඉන්නකොට නැති වෙනකොට කියනවා ඔහොම යන්න අරින්නේ කියලා. ඉතින් යෝගාවචරයට ඒක තනෙන් කිරිපොවන් වගේ කියන්නේ එහෙම තමයි. පටන් ගන්නකොට ආස්වාද ප්‍රසද්ද දෙක වෙනසක් තියෙනවා. නමුත් ඒක හුරු වෙනකොට හුරු වෙනකොට පෞද්ගලික ලක්ෂණ අයින් වෙලා පොදු හුස්ම ගන්න බව වැටහෙනවා. ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන්න බෑ. සක්මන් කරනකොට වම දකුණ වශයෙන් තමයි කරන්න ඕන. අන්තිමට gediy පිටින් සක්මන් කරනකොට මේ වමද දකුණ දන්නේ බෑ සක්මන් කරන බව දන්නවා. ආ එහෙමනම් ඔය එක කොච්චර කිව්වත් මේ පට බේරලා දෙන්නමාර. මොකද අපි ඒ තරම්ම මේ රේකී ක්‍රමයට අධ්‍යාපනය දීලා මේ ඔළුව කුරුවල් වෙලා අපිට තේරෙන්නේ මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියන එක. දෙයක් ප්‍රසිද්ධ වෙලා අප්‍රසිද්ධපත් වෙනවා. ඒක වෙන්න බුල ඒක තමයි අනිච්චයි කියන්නේ. මේක නෑ. ආසපස වෙන්කල දැකන එක මරණකම වෙන්කල දකින්න ඕනේ. වෙන්කල දැකන්න බැරි නම් ඉතින් චෝදනා කරනවා, පෙස්සම් ගන්නවා නඩු. වම දකුණ කියලා මෙනෙහි කරන යනවා ආමීක වගේ දිගටම left right left right කියනම බැරි වෙලා හරි. සක්මන් කරනවා දැනෙනවා මේක නොදැනී ගියොත් සක්මණටත් පයින් ගහලා ගුරුවරටත් පයින් ගහලා භාවනා ක්‍රමයක් මාරු කරලා විසි කරනවා. එයාට කිව්වොත් නෑ නෑ ඉස්සලා හැම් පේනවා පස්සේ නැති වෙනවා. ඉතින් ඒ නිසා ඒ ටික කියන්න බෑනේ ආදුනිකයාට. ආදුනිකයා ගෙට අරගෙන පුරුදු වෙනකොට එයාට මේ ලුණු කිඩියක පොත්ත ගලවලා පෙන්නන්න වගේ දොඩම් ගෙඩියක බික ගලවලා පෙන්නන ගෙත මේ ආස්වාද ප්‍රසආසයෙන් වෙන් කරලා බලන්න ගියොත් පෙනේවි අන්තිමට වෙන් කරන්න බෑ. ඒක භාවනා දියුණුවක්. හිත වට ගන්න එපා. දිගට යන්න කියලා අනේ දැන් හුස්ම වැටෙන්නේ නැහැ හොඳයි. යෝගාවචරයට ගෞරවය සද්ධාහන් නැත්නම් කර්මස්ථානාචාරවරයාගේ කන පැලෙන්න ගහයි. එයි මේ ආනාපානෙ කොටු කරලා බලපං කියපු මිනිස්සයා ආයෙසෙලක් කියන දැන් ආනාපානෙ පේන්නේම නැහැ. දැකලා වෙනස දැකලා නොපෙන්නේ දැන් හොඳයි කියනකොට අදහන්න බෑ. ඊට පස්සේ කියනවා නොපෙනීම ගිය දවස් තමයි නිවන් දකින්නේ කියලා. එහෙනම් ඔබ මොකට ආනපනේ කරන්න කිව්වේ කියලා අහයි. දැන් ඉස්සලා කිව්වේ සීළු වැඩ අතහැරලා අම්මා අප්පත් අතහැරලා වස්තු භූතත් අතහැරලා ආනාපානෙම තියාගනින් කියනවා. ආ ඒකට ආපමණසට කියනවා අන්තිමට දැන් මේක ගෙවෙනකම් බලපන් කියලා. ඒකට බේන්නේ මේ අපබ්‍රංශ. මොකද මේ අපි මේ රේගිය ක්‍රමයට උගන්වපු අධ්‍යාපනයෙන් කවදාකවත් මේ මේට්‍රික්ස් එකක් අඳුරගන්න බෑ. ඒක දැනගෙන එමීට කියලා දෙන්න. එහෙම තමයි. එහෙම කිව්වා තමයි. දැන් එහෙම කියන්නේ නැහැ. ගිවෙනකම බලපන්. මේ විදිහට කරගෙන කරගෙන යනකොට මේ යෝගාවචරයට දෙවෙනි බාධාවක් ගුවන්ලා දෙන්න වගේ ඒ උගන්නන්න පුදුමාකාර ඉවසීමක් තියෙනවා. කවුරු හරි එම කේන්ති අරගෙන දඟලුවොත් ඒ ගුරුගෝල වෙනසත් ඉවරයි. ගිහි සම්බන්ධතියගේ මනුස්ස සම්බන්ධකමත් හිරින්නේ නැහැ. ඒ නිසා ලොකු සාංශ කියලා දෙන සිය සැරයක් කියලා දුන්නත් ආයෙ සැරයක් වැරද්දුවාට 101 වෙනි වතාව කියලා මසුරුකම් කරන්න එපා කියලා දෙන්නේ කියලා. ඊයේ විතියෙද්දිත් 102 වෙනි වතාවටත් ඇවිල්ලා අර මෝඩකම කියනවා. කියලා තියෙනවා ඒ අමාරු ලෙඩුන්ට සනීප වෙනවනේ. ඒ නිසා 102 වෙනි වතාවටත් කියලා දෙන්නේ කියලා. එහෙම දෙයක් අපේ අම්මවත් අපට කරන්නේ තාත්තවත් කරන්නේ ඒ නිසා බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ දුද්දතන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති. දෙන්න බැරි දෙයක් මේ දීලා තියෙන්නේ. දෙන්න හදන්නේ. දුද්දතන් දෙන්න අමාරුද දුක්කරං තමන්ගේ දරුවටවත් කරන්න නැති දෙයක් මේ අපට කරන්නේ බුදුහාමුදුරුවෝ. දුක්ඛමං කමති ඉවසීම කිව්වහම සීමාවක්ම නැහැ. ඒක නිසා යෝගාවචරයට වැඩි ඉවසීමේ ශක්තිය ඒ කියලා දෙන්න තුල ඇති වෙන්න ඕනේ. හොත ළඟින් මැසලන්න බැරුව කේන්ති ගත්තොත් කරන්න බෑ. කේන්ති යන්න ඕනේ ඉඳලා හිටලා. ලාවට වගේ දෙකක් කන්න රත් වෙන්න ගහලා ඊට පස්සේ ආයෙ පිටපැත්තෙන් අත ගාලා කියන්නේ එහෙමම තමයි කේන්ති යනවා. උඹ කරන වැඩ වල තද වෙනවනේ මචං ඉතින් මොනවද කරන්නේ? මෙන්න මේක මෙහෙම කරපන් කියලා කේන්තිත් යනවා. ඒ හරහා යෝගාවචරයට වැඩි කර්මස්ථානචරයට දෙනවා. මේ මනසට යමක් උගන්න්නේ කොහෙද? මටත් තද වෙනවනේ. ඉන්සයි ඒ වෙලාවට කමට අහන දෙන්නේ ගුරුන්නාසේ නෙවෙයි ගෝලයා. මහසීසයිද ස්වාමීන් වහන්සේ කියනවා මම ගෝලෙ ඉන්නකම් ගෝලයන්ට උගන්වනවා. නැති වෙනකොට මට උපදෙස් දී ගන්නවා කියලා. දැන් ගෝලේ පාම වෙලා යනවනේ යන්න ඔක්කොම යන වෙලාවක් එනවා. බම්බු ගාවනි කියන. ආයෙ වෙලාවට දාන ඔන්න උඹේ වැඩේ තේනවනේ දැන් උපදෙස් දෙන්න ගියාට උඹට බෑ. ඥානানন্দ සාංශ කියනවා මම වැඩියෙන්ම ඉගෙනගෙන තියෙන ගුරුන්නාන්සලාගෙන් වැඩිය ගෝලෙන්කින් කියන. ඒගොල්ල කියන හැම වචනෙම කියලා දෙනවා උඹේ ඉගෙනිල්ල ක්‍රමය හරි නෑ කියලා. ඒකට පුතුම ඒ බණ්ඩිසාංශ කියන කියනට හදක කියනවා. යම් විදියකට ගෝලයාට වැරද්දක් තියෙනවා නම් මේ ඇති වෙන දේ කියන්න බැරි ඒ දෝෂේ 100%ක්ම ගුරුන්නාන්සි බාර ගන්න ඕනේ. මොකද මේ අදාළ දෙයක් නෙවෙයි කියන්නේ. ලාභයට සත්කාට සම්මාන සිලෝකෙන් නම් මේ මිනිස්සු එක පොඩි බඳගෙන ඉතර ගිහලා ඉගෙන ගන්නවා. මේක එහෙම එකක් නෙවෙයිනේ. නිසා ගෝලයා නැවත නැවත ක්‍රම උපයමින් ඒ උත්සාහ කරන ටික අල්ලගෙන මේක මගේ දෝෂේ මම මේ කියලා දෙන්න ඕනේ කිව්වහම ඔය දසපාරමිතා අම්පිරෙනෝනේ. තානන් සීලංචනේ කමක් ඔක්කොම පිරෙනවා. ඒ නිසා සාසනේ මේ භාවනාවේ දිම්පිට ඔය මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සතිය පිටවන්න ගියාට පස්සේ අපි කොහොමද ළඟට වැටලා තියෙන්නේ. අපි කොහොමද කොටයක් ළඟට වැටෙනවා වගේ ගහගෙන යනවා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියන්නේ අනේ වැඩ කරන පිරිසක් මැද හිටියත් ඇති. එයා ගෝලයා වෙන්න පුළුවන්, ගුරුනාන්ත වෙන්න පුළුවන්, පිරිස මැද හිටියත් ඇති. අපේ කර්මය කියන්නේ අපිට ගත කරන්න වෙලා තියෙන්නේ අපායට යන පිරිසක් එක්කනේ. ඒකට දොස් කියන්න එපා. ඒ අපේ පෙර පිනමදි. ඒ නිසා අපි බලන්න කීයක් වියදම් කරලා හරි කමන්නේ මේ වැඩ කරන පිරිසක් එක්ක ඉඳලා ඒ ගනුදෙනු කරනකොට පේනවා මේකට කියනවා සාසන සම්පත්තිය. මේකට සාසන සම්පත්තිය කියන්නේ හැමදාම නැහැ. ඒක නිසා දේශනා කරත් දේශනා ඇහුවත් නැත්නම් බණ ඇහුවත් බණ කිව්වත් දෙකම විමුක්ත ආයතන සීරස මොකද මේ බණ අයිතිකාරයක් නැහැ මේ ලෝකේ. ඒක සද්ධර්ම. ඒකට කියන්නේ චිත්ත නියාම. ඒකට කියන්නේ ධම්ම නියාමය. ඒ නිසා මේකට සීහෙනවා මේකට පෑහෙනවා කියලා දන්නවනම් ඒකට බාධා කරන්නේ නැතුව අනුග්‍රහ කරමින් දිගට පවත්තන්න පුදුමාකාර යහ කල්පනාවක් යහ දර්ශනයක් අවශ්‍යයි. ඉතින් සියලු දෙනාට මේ බණත් අහලා මේ දර්ශනේ වහවහ පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා